ස්වාමීන් කඩම අවදාළ පූජ්‍යපාද තපෝණී රතන ස්වාමීන් වහන්සේගෙන්ද කඩම අවදාළ පූජ්‍යපාද අප්‍රක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේගෙන් දවසරයි දයාබර පින්වත් සහෝදර සහෝදරියනි අද දවසෙත් අඟහරුවාදා රාත්‍රියේ භාවනාව ප්‍රමුඛ ස්ථානයේ තබාගෙන මේ කරන්නා වූ මේ සදහම් වැඩසටහනට අපගේ ආරාධනා පරිදි පූජ්‍යපාද තපෝණී රතන ස්වාමීන් වහන්සේ මේ ස්ථානට වැඩම කරා ඉතින් අප සියලු දෙනාම සාදුනාදයක් පවත්වා පූජ්‍යපාත අපවාණී රතන ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිමු.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 මිතුරාම් බහුලව ඇතිවන විශ්වාසයේ ගොඩනැගෙන ඒ වගේම සත්‍ය වචනම අසන්නට ලැබෙන බොහොම निराවුල් ප්‍රබල සංසෝ මනසක් එහෙම ඇතිවන සිල්පතේ සිල්පතේට ඔබට ලැබෙන යහපත් කුසල විපාකයන් ගැන කියලා දුන්නා. ඔය ඇත්තෝ පංචශීලයේ හෝ ආජීවාට්ටමක සීලයේ හෝ අටසිල් නවාංග සිල් දස සීලයක හෝ පිහිටා කටයුතු කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල ගැන දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම ওই පුණ්‍යවන්තයින්ට පූර්ව කෘත්‍යයන් වලදී වෙන වෙනම ඒ පූර්ව කෘත්‍යයන් ගැන කියලා දීලා සතර ආරසක භාවනා ආදී ප්‍රයෝජනක් පෙන්වලා දීලා ආනාපානසති භාවනා ආදියත් කියලා දීලා පින්වත්නි ඒනොත් විදර්ශනාවට යොමු වෙන්න පුළුවන් ආකාරයක් පෙන්නවා. පින්වත්නි අද දවසේ ඔය පින්වතුන්ට විදර්ශනා භාවනා ආරම්භ කරමින් ඉදිරියට කටයුතු කරන්න ඕන විදිහයි කියලා දෙන්නේ. විදර්ශනා භාවනා පටන් ගන්න ආකාරය සහ ඉදිරියට කටයුතු කරන ආකාරය. ඔය ඇත්තන්ට දැන් පත්‍රිකා තුනක් අද එවල ඇති. පොඩි හැමෝටම මේ ටික. සිංහලෙත්නි පත්‍රිකා ටික ලබා ගන්න. සත්පුරුෂ පින්වත්නි මේ වෙනකොට ඔය ඇත්ත දන්නවා මේ වෙනකොට ඔය පින්වතුන් සමත භාවනා වෙන් දියුණු වෙද්දී උද්ඝා නිමිති ප්‍රතිභාග නිමිති ආදී උපදවා ගන්න ආකාරය ගැන දැනුවත් වුණා. ඒ විතරක් නෙමෙයි වේත මේ වෙනකොට ආනාපානසති භාවනාවෙන් එහෙම නිමිති උපදවාගෙන ධාන ගතවන ආකාරය ගැන යම් වැටහීමක් ඇති කරගත්තා. සත්පුරුෂ පින්වත්නි කවුරු හරි පින්වතෙක් ධානය උපදවාගත්ත කියලා හිතන්න. ඒ ධානය උපදවාගත්ත පින්වතුන් විදර්ශනා භාවනා ආරම්භ කරන්න ඕන ආකාරය ගැන තමයි මුලින්ම අපි කියලා දෙන්නේ. ඒ පින්වතුන් අතර කවුරු හරි පින්වතෙක්ට පුළුවන්කම ලැබුණොත් පින්වතෙක්ට හෝ පින්වතියකට බුද්ධානුස්මති ආදී භාවනා වලින් උපචාර සමාධි උපදවා ගන්න එහෙම නැත්නම් අපි හිතමු ආනාපාන සති හෝ කසින භාවනාවකින් ධානාදී හිම උපදවා ගත්ත කියලා ධාන උපදවා ගන්න පුළුවන් භාවනාවක පරිකරම නිමිති පහු කරගෙන උද්ඝා නිමිති පහු කරගෙන ප්‍රතිභාග නිමිති පහු කරගෙන උපචාර සමාධියට ආයේ ඇත්තෝ පින්වත්නි චිත්ත සන්තතිය තුල විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාගතා කියන ධාන අංග පහ බලවත්ව පවතින විදිහට පවත්වාගෙන ප්‍රථම ධානය උපදවා ගන්නට කියලා හිතන්න. එතකොට මේ ප්‍රථම ධාන ධානලාභිය මෙන්න මේ විදිහට තමයි විදර්ශනාවට ඒක නන්වන්න ඕන. එයා ප්‍රථම ධානයේට සමවැදලා ඒකෙන් නැගිට්ටට පස්සේ ප්‍රථම ධානයෙන් අවදි වුණාට පස්සේ නැගිට්ටට පස්සේ ප්‍රථම ධානයේට පාදක වෙච්ච ඒ විතක්කේ අරමුණට සිත නැන්වීම, ਵਿਚාරයේ හැසිරීම, පීතිය, සුඛේ ඒකාගතා කියන ධානාංග පහයි. ප්‍රථම ධානයේදී එකටම යෙදුන ඒ ධාන චිත්තචෛසික සමූහය නාම ධර්ම විදිහට තේරුම් ගන්න ඕනේ. කියන්නේ නාම රූප වෙන් වශයෙන් දකින්න පටන් ගන්න ඕනේ. සමත භාවනාවෙන් විදර්ශනාවට බැස ගන්න ප්‍රථම ධානලාභියා නාම රූප වෙන් කරගatti මුලින්ම නාම ධර්ම තමයි යාට ප්‍රකට පැහැදිලි. එයා ඒ තරම් දියුණු වෙලා තියෙන හින්දා චිත්ත චෛතසිකයන්ගේ ඒ චෛතසික අතර විතරකයයි. විචාරයයි පීතිසුඛ ඒකාගතා කියන ධානාංග පහ ප්‍රථම ධානයේදී ධාන සිතත් එක්ක එකට යෙත්න ඒ චෛතසික අනිකුත් චෛතසික ධර්මත් නාම ධර්ම විදිහට තේරුම් ගන්න ඕනේ. මෙතෙන්දී නීවරණ ධර්ම නසන්න ශක්තිය ලැබුණේ විතක්ක ਵਿਚාර පීඩ සුඛ එකඟතාවලට ඒ වුණාට පස්සේ ආදී අනිකුත් චෛසික චිත්තසංතති යෙදෙනවා ඒකත් දැන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ සිතත් මේ ධානාංගත් අනිකුත් චෛසික ධර්මත් නාම ධර්ම විදිහට තේරුම් ගන්න ඕන ප්‍රථම ධානයේට නිස්සය වුණුයි කියන්නේ චිත්තචෛසිකය ප්‍රදෙන්නට වස්තුව වුණු හේද වස්තුවත් ඒ වගේම වස්තු දසක කලජකයි කියන්නේ මෞපියන් හින්දා හටගත්ත දැන් මේ පවතින රූප પરම්පරාවත් රූප විදිහට තේරුම් ගන්න ඕන. එතකොට නාම විදිහට රූප විදිහට නාම රූප ධර්මියෝ වෙන වෙනම අවබෝධ කරගන්න ප්‍රථම ධානලාභියා ප්‍රථම ධානයෙන් අවදුනාට පස්සේ ප්‍රථම ධානයේට පාදක වෙච්ච නාම රූප ධර්මියෝ විදර්ශනාවට නන්නමි අවබෝධ කරගන්නට කටයුතු කරගන්න ඕන. එතකොට ආත්මේ මම කියලා හිතන් හිටිය කවුන වෙනුවට ඔය පින්වතුන්ට ඇත්තටම ඇතිවන ඇතුව යන ධර්මතා ගොඩ දැනෙන්නට වැටහෙන්නට අවබෝධ වෙන්නට පටන් ගන්නවා පංච උපාදානස්කන්ධය ඔබ ඒ විදිහටම තේරුම් ගන්න ඕනේ පංච උපාදානස්කන්ධේ නාම ධර්ම තේරුම් ගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා ප්‍රථම ධානයේ විදර්ශනාවට යොමු වෙද්දී විතක්ක ਵਿਚාර පීඩසුඛ එකගතා කියන අර නීවරණ ධර්ම ටික නැසපු පින්වත්නි ධාන අංග පහත් ඒ වගේම ඒ සිතත් ඒ සිතේ යෙදෙන අනිකුත් චෛතසික ධර්මත් ඒ සියලුම ධර්මතා ඒ ටික නාම ධර්ම විදිහට ඒ ප්‍රථම ධානයේට නිසේ වුණේ කියන ප්‍රථම ධාන චිත්ත චෛතසිකයන් ඉපදෙන්නට වස්තුණු ආධාරකුණු ස්ථානයේ වන හෘද වස්තුවේ වස්තු දසකය පටවියාකෝටි ජීවායු වන්න ගන්ධ රස ඕචා කියන ජීවිතේන්ද්‍රිය රූපේ වස්තු රූපේ කියන ඒ රූප 10 මව්පියන් හින්දා හටගත්තේ රූප પરම්පරා රූපේ විදිහට තේරුම් ගන්නට අවබෝධ කර ගන්නට ඕන. එතකොට ඔය පින්වතුන්ට ප්‍රථම ධානයේ තියෙන මේ නාම රූප ධර්ම ඊටාම හොඳට නුවණට හසු වෙලා අවබෝධ වෙනකන් නිහඬව ඒ කවුණු විමස විමස නැවත නැවත විමසමින් විදර්ශනා භාවනාවේ යෙදෙමි මේ කවුණු අවබෝධ කරගන්නට කටයුතු කරගන්නට ඕනේ. ওই පින්වතුන්ට ප්‍රථම ධානයේට පාදක වෙච්ච නාම රූප ධර්මයෝ ආත්ම සත්‍ය පුද්ගල විදිහට ගණන් නැතුව ඇත්තටම නාම රූප ධර්ම විදිහටම හොඳින් වටහෙනකන් අවබෝධ කරගන්න ඕන. කවුරු හරි පින්වතෙක් විදර්ශනාවට යොමු වෙන්නේ ဒုတိ ය ධානයේ නම් ඒ කෙනා ද්විතීය ධානයේදී විතක්කේ නැතිව විතක්කේ නැහෙන ද්විතීය ධානයේ ද්විතීය ධානයෙන් අවදි වුණාට පස්සේ ද්විතීය ධානයට පාදක වෙච්ච ඒ විචාර පීති සුඛ ඒකාගතා කියන Eh, ඒ නිවන ධර්ම නැසපු ධාන අංග ටිකක් තියෙන ධානාංග ටිකක් eh, ඒ වගේම eh, ඒ ධාන සිතත් අනිකුත් සිතේ යෙදෙන ඒ සිතේ යෙදෙන අනිකුත් චෛතසික ධර්මත් ဒုတိ ය ධානය ඇතිවන්නට නිස්සේ වුණොත් චිත්ත චෛතසිකයන් ඉපදෙන්න වස්තු විදිහට ආදාර වෙච්ච ඒහෙද වස්තු රූපේ වස්තු දශකයේ කියන දශකයක් ඒ වගේම මව්පියන් නිසා හටගත්ත සචේතනික රූප පරම්පරාවත් රූප විදිහට තේරුම් ගන්න ඕන. නාම විදිහට තේරුම් ගන්න ඕනේ. රූප විදිහට තේරුම් ගන්නට ඕන. එතකොට නාම ධර්මයෝ රූප ධර්මයෝ ဒုတိ ය ධානයේදීත් හොඳට වැටහෙනවා ධානයෙන් අවදි වෙලා ওই පින්වතුන් ධානයට පාදක වෙච්ච නාම ධර්ම විමසනකොට රූප ධර්ම විමසද්දී ඒව අවබෝධ වෙන්න පටන් ගන්නවා තුන්වෙනියට විතක්ක ਵਿਚාර නැතුව පීති සුඛේ එකගතා. පීති සුඛේ එකගතා කියන ධාන අංගයි තුතිය ධානයේගේ එකට යෙත්නෝ ධාන හිතයි ඒ වාගේම අනිකුත් චෛතසික ධර්මයි නාම ධර්ම විදිහට අවබෝධ කරගන්නට ඕන තුතිය ධානය උපදවා ගන්නට ආධාර වෙච්ච හේද වස්තු රූපේ සහ අනිකුත් කරචකයත් රූප විදිහට නාම රූප අවබෝධ කරගන්න ඕනේ චතුත්ථ ධානයේ සුඛ ඒකකතා කියන ධානාංග චතුත්ථ ධානයේදී යම් පින්වතී කෝ පින්වතිය සමවැත්නොත් එයින් අවදි වෙලා අර කලින් කලින් කිව්ව විදිහටම නාම ධර්මයෝ රූප ධර්මයෝ තේරුම් ගන්නට ඕනේ අවබෝධ කර ගන්නට ඕනේ ඇත්තටම තියෙන ධර්මතා තියෙන විදිහටම තේරුම් ගන්න ඕන ආත්මයේ සත්‍ය පුද්ගලයා විදිහට තියෙන මිත්‍යා වැරදි අදහස අයින් කරගෙන එතකොට සුඛේ ඒකාගතා කියන ධානාංග දෙක චතුත්ථ ධානයේදී එකටම යෙත්නු සිත සහ චෛසික ධර්ම කියන ඒවා නාම ධර්ම වෙනවා. චතුත්ථ ධානය හට ගන්නට චිත්ත චෛසිකයන් ඉපදෙන වස්තු විදියට ආධාර වුණු හෘද වස්තුවත් අනිකුත් මව්පියන් හින්දා හටගත්ත ඒ කර්ජකය කියන රූපකයත් ඔය පින්වත්තුන් රූප විදිහට අවබෝධ කරගන්න ඕන. පස්වෙනි යට පින්වත්නි උපේක්ඛා ඒකාග්‍රතාව කියන ධාන අංග දෙකත් පංචම ධානයේදී එකටම යෙත්නෝ ඒ චිත්තචෛසිකයන් සහ ධාන හිතත් ඔය ඇත්තෝ නාම ධර්ම විදිහටත් අර හේත වස්තුව සහ මෞපියන්ගේ කව නිසා හටගෙන මේ ඇතුව නැතු යන රූප ධර්ම රූප රූප ධර්ම විදිහටත් අවබෝධ කරගන්නට ඕන ආකාසානං ඡායත්නේදිත් ඔය විදිහටම අරූපී ධාන උපදවා ගන්නකොට විඥානං ඡායතනේදිත් ඔය විදිහටම ආකින්ච ඥායතනෙදිත් ওই විදිහටම ඔබ අවබෝධ කරගන්න ඕන පත්‍රිකාවේ අපි ඔබට විස්තර ලබා දීලා තියෙනවා. පින්වත්නි විතක්කේ කියලා කිව්වේ භාවනා වඩමින් ඉන්න පින්වන්ත ඔය ඇත්තන්ගේ සිත නැවත නැවතත් ඒ භාවනාවට ගත්ත අරමුණටම ආනාපාන සතිය නම් ආස්වාස ප්‍රස්වාසයේම ඒ අරමුණටම නන්වන්නට පුළුවන්කම ඒ විදිහට අරමුණටම නන්වනකොට විතක්කේ හින්දා චිත්තසංතතියෙන් තින මිත්තේ නැති වෙලා යනවා. ඔය ඇත්තන්ගේ සිතේ අරමුණ තුලම හසුරවද්දී විචිකිච්ඡා නීවරණේ නැති වෙලා යනවා. ඔය ඇත්තෝ අරමුණෙහි සිට පිනවීමටපත් වෙද්දී ඒක ස්වභාවිකව ඇති වෙනවා පින්වත්නි විතක්ක ਵਿਚාර නැති වෙනකොට ඒ ප්‍රීතිය අරමුණෙහි සිට පිනවෙද්දී ප්‍රබෝධමත් කරනකොට එතනදී ව්‍යාපාද නීවරණේ නැති වෙලා යනවා. ඒ වගේම අරමුණේ රසය ආස්වාදනයේ වෙද්දී උද්දච්ච කුක්කුච්ච නීවරණේ නැති වෙලා යනවා. ඒ වගේම ඒකාගතාවේ තමයි බලවත්ම ධර්මතාවය වෙන්නේ. හිත එක අරමුණකම කියන ආනාපාන සතිය නම් කලේ නැත්නම් කසින භාවනාවක් නම් කලේ ඒ ආනාපාන සතිය කසිනාදී ඒ ධානය පටවා ගත්තී අරමුණ තුලම හිතේ ඒකාග්‍රතාවයේ පවත්වා ගද්දී අරමුණ තුලම සිත පවත්වා ගද්දී කාමච්ඡන්ද නීවරණේ නැති වෙලා යනවා. මේ විදිහට පින්වත්නි ඔයතු සමත භාවනාවකින් ධ්‍යාන උපදවාගෙන නම් හිතියේ ඒ ධ්‍යාන උපදවාගෙන හිතිය භාවනාවෙන් විදර්ශනාවට යොමු වන ආකාරයේ තේරුම් ගන්නට ඕන. ධානයේට පාදක වෙච්ච නාම ධර්මයන්ගෙන් විදර්ශනාව පටන් ගන්න ආකාරය ඒ විදිහට කියලා දුන්නේ. පින්වත්නි ඊට පස්සේ යන මේ කටයුතු කළ යුතු ආකාරය අපි කියලා දෙනවා ඒ ධානලාභීන්ට. දැන් අපි යමු වෙන හදන්නේ ත්‍රිලක්ෂණයට කෙලින්මම නන්වන අය කියන්නේ සුස්ක විදාසකයන්ගේ විදර්ශනා භාවනාව පටන් ගන්න ආකාරය. ඊට කලින් කලින් පත්‍රිකාවේ එහෙම නැත්නම් ධානලාභී විදර්ශනාට යොමු වන ආකාරය කොහොමද කියලා කියලා දුන්නොත් ඒ කවුණවල දැනගන්න කවුණක් තියෙනවා නම් අහන්න පුළුවනි. භාවනාවට අදාළව විතරක් ප්‍රශ්න අහන්න. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් අපි ස්වාමීන් වහන්සේ මේ ධානයට කලින් අවස්ථාවේ ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ දැන් අපි ආනාපානසති භාවනා කරනකොට හුස්ම ගැනීම පිටකිරීම තමයි අරමුණ. ඒතර ਵਿਚාරය වෙන්නේ හුස්ම ගැනීම ගැන සිටීම හුස්ම පිටකිරීම ගැන සිටීමද. ඒතර සම්දෙන් දැන් අපි ස්වාමීන් වහන්සේ ගත්තාම පහන් දැල්ලක් බලලා ඒ පහන් දැල්ල හිතට ගන්නකොට ඒතර ඒකට අරමුණ හැමතිස්සෙම පහන් දැල්ල ගැන සිටීමද කොහොමද ස්වාමීන් වහන්සේ විතර්කයේදී අපි හරියටම ඒ කියන්නේ සැකහැරවම කරගෙන ඒක මේ ධානය දක්වා ගෙනියන එකට තමයි ප්‍රශ්නය අහන්නේ අනුසමනස්. ඔය පින්වත් මහත්මයා විතරකේ කියන්නේ අරමුණට සිට නැංවීම. ආස්වාසේ නම් ආස්වාසයත් අරමුණ. ප්‍රස්වාසේ නම් ප්‍රස්වාසයත් අරමුණ. එතකොට ආස්වාසයටත් හිත නැංවීම ප්‍රස්වාසයටත් හිත නැංවීම අරමුණ වෙන්නේ ආස්වාසය හෝ ප්‍රස්වාසය. එතකොට රූප වෙනත් අරමුණක් වෙනවා වෙනත් රූප ඇසින් දකින ඒවා කනින් අහන ඒවා වෙනත් අරමුණු වෙනවා ඒක භාවනාවට බාධා වෙනත් අරමුණු නාසයෙන් ගඳ සුවඳ ආදී වෙන අරමුණක් ගත්තොත් භාවනාවට ඒක බාධාවක් වෙනත් අරමුණු ඒ වගේම දිවෙන් රස ශරීරයෙන් ස්පර්ශ ශාරීරික එක්කුම් වේදනා ආදී අරමුණු කරන්න ගියොත් ඒක භාවනාවට බාධාවක් ඒවා වෙනත් අරමුණු මෙතන අරමුණ වෙන්නේ ආස්වාසේ ප්‍රස්වාසය ඒ අරමුණටමයි හිත නැන්වීම කරන්නට ඕන විතක්කේ කියන එක හිතේ නිතරම එක දිගටම පවතින්න ඕන ආස්වාසේ ප්‍රස්වාසේ එක හිත සංතතිය අතරක් නැතුව අඛණ්ඩව පවතින්නට ඕන විතක්කේ කියන කාරණාව නැත්තම් ගත්තේ කසින අරමුණක් නම් ගත්තේ ආනාපාන සති අරමුණක් නම් එයටම නැවත නැන්වීම කරන්නට ඕන විතක්කේ කරන්නට ඕන චිත්තසංතතිය ඒ ඔස්සේ දිනු කර ගන්න ඕන පින්වත්නි ਵਿਚාරය කියන්නේ නැන්වීම අරමුණේ හැසිරවීම එතකොට අරමුණේ හසුරවනවා කියලා කියන්නේ ওই පුණ්‍යවන්තයෝ අර ආස්වාසේ පස්වාසේට නැන්වුවාට පස්සේ පින්වත්නි නැන්වූ ආස්වාසේ පස්වාසේ තුලමයි හැසිරෙන්නේ. ඒ ඇතිවන හැම චිත්ත පරම්පරාවකම ਵਿਚාරී බලවත් තියෙන්නේ ආස්වාසේ පස්වාසේ තුලම හසුරුවමින්. එතකොට විතක්කයෙන් තිනමිත්‍ය නැති කරලා දානවා චිත්ත සංතතිය තුල. විචාරයෙන් චිත්ත සංතතිය තුල නැති කළ දාන විචිකිච්ඡාව. එහෙම නැති වෙනකොට චිත්ත චිත්ත සංතතිය තුළ ගොඩ නැගෙනවා අරමුණේ සිට පිනවන ස්වභාවයක්. විනා යන ස්වභාවය ප්‍රබෝධමත් කරන ස්වභාවය ඒකෙන් ව්‍යාපාදයේ තරහ ගතිය චිත සංසතිය නැති වෙලා යනවා ඒ වගේම සුඛය කියලා කියන්නේ අරමුණේ රසය ආස්වාදනය කරන ස්වභාවයක් එයත් බලවත් වෙනවා ඒ බලවත් යෙදෙන ඒ ධර්මයෙන් තමයි උද්දච්ච කුක්කුච්චය කියන නිවන නැති කළ දාන්නේ ඒකාගතාවේ කියන්නේ මේ එකට මේ හැම සිතකම අරමුණ විදිහට ඒ ආස්වාස ප්‍රසආසයේ සමීපව ගත්ත භාවනා මේ කමඨ භාවනා අරමුණ තුල පවත්වා ගැනීම ඒ සිත එකම අරමුණකේ විදිහට තබා ගන්නකොට කාමච්ඡන්දේ නැති වෙලා යනවා කාමච්ඡන්දේ ඒකාගතාවේ නැති කරලා සුඛය සුඛය ඇති කරනවා උද්දච්ච කුක්කුච්චය නැති කළා දාලා ඒ වගේම පීතිය ඇති වෙනවා ව්‍යාපාදේ නැති කළා දාමින් විචිකිච්ඡා නීවරණ නැති කරන ਵਿਚාරය ඇති වෙනවා තිනමිති නැති කරම විතක්කේ ඇති වෙනවා ඒක ආස්වාස ප්‍රස්වාසයේදී වගේම ආලෝකාදී අරමුණක් ගන්න උනත් එහෙමයි අරමුණ වෙනස් වෙන්න බෑ අරමුණ වෙනස් වෙන්න බැරි වුණාට තව අමතර අරමුණක් දැනෙවි ඒ තමයි නිමිත්ත විදිහට ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්ත උද්ඝා නිමිති ප්‍රතිභාග නිමිති දැනෙවි පැහැපත්කම දැනෙවි පැහැපත්කමට අවධානය යොමු කරන්නේත් නැහැ භාවනා අරමුණටයි අවධානය යොමු කරන්නේ පැහැදිලිද බොහොම පිං ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම කර සියුම් අවස්ථා අපි දන්නේ නැතුව යනෝනේ ස්වාමීන් වහන්සේ රසය වගේ එකක් අර ශරීරය වගේ වෙන ඒවා අපි නොදැනුවත්ම යනෝනේ ස්වාමීන් වහන්සේ ඒක අනිවාර්යයෙන් මෙතෙන්දි භාවනාව බිඳිලා තියෙන වෙනත් අරමුණු අරගෙන භාවනාව කැඩලා අවස්ථරයි ස්වාමීන් වහන්සේ ඔව් පින්වත් මහත්මිය අහන්න ස්වාමීන් වහන්සේ මේ මේක මේ අපිට ඇහෙනවද? දැන් හරිද ස්වාමීන් වහන්සේ ඇහෙනවද? දැන් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මේ අපි කසින මණ්ඩලයක් සකස් කරගන්නකොට ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ මේ ඇතුළේ රවුම අපි හිතමු තීත කසිනිය නම් ඇතුලේ රවුම කහ පාටින්ද වටේට තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඒ කොටස මේ කළු පාටින්ද එහෙමද ස්වාමීනි නෑ මණ්ඩලීදී අපි හිතමු මේ පටවි ප්‍රශ්න මණ්ඩලයක් කියලා එතනදී අනුවම් මැටිපාටට අරගෙන අපි රවුමට වගේ හදා ගන්නට ඕන කසින මණ්ඩලය කොහොමත් කසින හදන ආකාරය ගැන ඉදිරියේදී කියලා දෙනවා දැනට තීරුම් ගන්න ඔය ඇත්තෝ නැත්නම් ආලෝක කසිනයක් ගන්නවා කියලා එතෙන්දී ඒ ආලෝක අරමුණ පිටියට පරාවර්තන ආලෝකයේ පිටියට පරාවර්තන විදියට සකස් කර ගන්නවා එතෙන්දී ඒක රවුමට තියෙන එක වඩා පහසුයි නැත්තම් පියවි අරමුණක් ගන්නත් පුළුවන් කහපාට අරමුණක් පහන් දැල්ලකින් කෙනෙක්ට රවුමට ගන්න නැතුව පියවි අරමුණක් ගන්නත් පුළුවන් පටවි පියවි අරමුණක් ගන්නත් පුළුවන් නමුත් අර රවුමට තියෙනවා නම් ඒක වඩා පහසුයි භාවනා අරමුණ විදිහට ගන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තව ටික වැඩසටහන් වැඩසටහන් තව ටික කාලයක් ඉරෙද්දී ඔය පින්වතුන්ට කසින භාවනා වඩනාකාරයත් අපි කියලා දෙනවා. මොකද විදර්ශනාවට යොමු කර ගන්න අවශ්‍ය හිඳයි ඔය පින්වතුන්ට ධානය ගැන කෙටියෙන් කවුරු මතක් කරගෙන විදර්ශනාවට යොමු වෙලා ඉන්නේ. ප්‍රශ්න ඉච්චරයි නේද? හොඳයි. එහෙමනම් පින්වත්නි ඊළඟ මේ කොටසට අපි යමු යමු. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි. එතකොට දැන් අපි මේ කිව්වේ ධානලාභී. ධාන හැබැයි හැමෝටම උපදවා ගන්න බෑ. ධාන උපදවා ගන්න නම් කලින් භවවල භාවනා කටයුතු සිදු කරලා පූර්ව වාසනා පූර්ව යෝගයේ ඒ වගේම පූර්ව මේ සමතයානිකාදී විදිහේ හේතු සම්පත් තියන අය වෙන උනොත් බොහොම පහසුයි. නැත්තම් බොහොම දුෂ්කරව හරි ධානය උපදවා ගන්නට පුළුවන්කම උනත් ලැබෙන්නේ කි හේතුක උපත්ලාභියට වෙනවා. ධ්‍යාන නොලැබුණා කියලා පින්වත්නි ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හේතුව ධ්‍යාන උපදවාගෙන නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට බැසගෙන මගපල් ලැබූතුමන්ට වඩා අතීතී වැඩි වශයෙන් ඉන්නේ කෙලින්ම සුස්ක විදර්ශක විදිහට කෙලින්ම විදර්ශනාවට යොමු වෙලා භාවනා වැඩ උත්තමයන් වහන්සේලා. පින්වත්නි සුස්ක විලාසකයෝ විදිහට නැත්තම් ධානය උපදවා ගන්නේ නැතුව විදර්ශනා භාවනා වටන පින්වත්තුන් සම්බන්ධව තමයි දැන් අපි අවධානය යොමු කරන්නේ ඔය ඇත්තන්ට අපි පත්‍රිකාව ලබා දීලා තියෙනවා. මේ පින්වත්නි ඔබ සතරාරස්සක භාවනා තමයි පූර්වකුත්යන් වලදී වැඩි වෙන්නේ. බුද්ධාර්ය ස්මෘතිය, මෛත්‍රී, අසුබ මරණ, ඒවායින් ලබන්න පුළුවන් දියුණු ප්‍රමාණ උපරිමව ලැබෙන්නේ නැති වුණත් ওই පින්වතුන්ට කෙලිස් ධර්මතා යම්තාක් දුරකට යටපත් කරගන්න පුළුවන් විදිහට පූර්ව යෝගාවචරීගේ අධ්‍යක්ෂින් ලබන්න පුළුවන් විදිහට ඔබ ඒ තුලින් යම් දියුණුවක් ලබනවා. ඉන් පස්සේ ඒ භාවනාවෙන් අවදි වෙද්දී ඒ කියන්නේ ඔයetto මෛත්‍රී භාවනාව නම් කලේ මෛත්‍රී භාවනා ධර්මයේ වැඩුවාට පස්සේ පින්වත්නි මේ මෛත්‍රී භාවනාව වඩමින් සිටියදී පහළ වූ නාම ධර්මයෝ නාම රූප ධර්මයෝ සනයක් සනයක් පාසා ඇතිව නැතුව ගිය බැවින් අනිත්‍යයි කියලා නාම රූප ධර්මවල ත්‍රිලක්ෂණය දකින්න කටයුතු කරන්න ඕන. බුද්ධානුස්සති භාවනාව නම් මේ බුද්ධානුස්සති භාවනා වඩමින් සිටියේදී පහළ වුණු නාම රූප ධර්ම යෝසනයක් සනයක් පාසා ඇතුව නැතුව ගිය බැවින් අනිත්‍යයි කියලා බුද්ධානුස්මතියෙන් විදර්ශනාවට එන්න ඕන. අසුභේ නම් මානානුස්මතිය නම් තවත් පින්වතුන් ආනාපාන සතිය නම් ආනාපාන සතියෙත් නම් අපි මේ කියලා දුන්න කරන ආකාරයෙන් ප්‍රතිකලපා දුන්නා. එතකොට පින්වත්නි, ඒ භාවනාවට ගැළපෙන විදිහට නාම රූප ධර්මයෝ දැනගන්නට අවබෝධ කරගන්නට එහි ත්‍රිලක්ෂණය දකින්න කටයුතු කරන්න ඕනේ. විදර්ශනාවේ ධානය උපදවාගෙන පටන් ගත්තත් ඒ වගේම කෙලින්ම පටන් ගත්තත් නාම රූප ධර්ම වලින්ම තමයි පටන් ගන්න තියෙන්නේ. ඔබ ආත්මය කියලා හිතන් ඉන්න එක හිතලුවක් විතරයි. ඔය ඇත්ත මම කියලා කතා කරන කාරණාව හිතලුවක් විතරක් මනස්ගතයක් විතරයි. මෙතන නාම රූප ධර්මතාවමයි තියෙන්නේ. මේ භාවනා වඩමින් සිටියදී පහළ වුණු නාම රූප ධර්මයෝ සනයාක්ෂණයක් පාසා ඇතිව නැතුව ගිය බැවින් අනිත්‍යයි. ඊට පස්සේ ඔය පින්වතුන් දුක්ඛ ධර්මතාවය තේරුම් ගන්න කටයුතු කරන්න ඕනේ. මොකටද මේ අපි දුක්ඛ කියන්නේ මෙතෙන්දී? පින්වත්නි, මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සෙයින්ට තියෙන්නේ නාම රූප ධර්ම. දිව්‍ය ලෝකේ අපිට වඩා බොහෝ ආයු කාලෙ වින්න සැප සම්පත් වින්න දෙවිවරුන්ට තියෙන්නේ නාම රූප ධර්ම. බ්‍රහ්ම ලෝකේ ඊටත් වඩා ආයු කාලෙ බුද්ධි වින්න බ්‍රහ්මීන්ට තියෙන්නේ නාම රූප ධර්ම. බ්‍රහ්ම ලෝකේ උපදින්නේ ධ්‍යාන උපත වාගෙන් දිව්‍ය ලෝකේ උපදවා උපදින්නේ සද්දා සීලාදී ඒ කුසලයෝ නිසා පුණ්‍ය කර්මයෝ හින්දා මනුස්ස ලෝක උපදින්නේ ඒ වගේම උතුම් පුණ්‍ය කර්මයෝ හින්දා හැබැයි සතර අපාය උප්පත්ති ලබන්නේ පාප කර්ම අකුසල කර්මයෝ හින්දා හැබැයි සතර පායක පහළ වුණා දිව්‍ය මනුස්ස භූමි කොතනක හිටියත් බ්‍රහ්ම භූමි කොතනක හිටියත් ඒ හැම තැනකම තියෙන නාම රූප ධර්මයෝ නාම රූප ධර්ම කොතනක තිබ්බත් දිව්‍ය ලෝකයක තිබ්බත් රූපක් රූපයේ ආයු කාලයේ තියෙන චිත්තක්ෂණ මහ චිත්තක්ෂණ 17යි කුඩා චිත්තක්ෂණ නම් 51 ප්‍රමාණයක් එතකොට රූපයේ ආයු කාලය මහ චිත්තක්ෂණ 17ක් කුඩා චිත්තක්ෂණ 51ක් වෙද්දී සිත සහ සිතේ යෙදෙන චෛසික ධර්මවල නැත්තම් නාම ධර්මවල ආයු කාලය වෙන්නේ පින්වත්නි මහ චිත්තක්ෂණ එකයි නැත්නම් කුඩා චිත්තක්ෂණ තුන දිව්‍ය මනුස්සේ සතර අපා වුණා කියලා ඒවායේ චිත්තක්ෂණවල ආයු කාලයේ වෙනසක් වෙන්නේ නාම රූපයෝ නාම රූප ධර්මමයි වෙනසක තියෙන ජරාමාන తত্ত্বය ප්‍රකට නැහැ දිව්‍ය බ්‍රහ්මාදී තැන්වල මනුස්ස භූමිය සතර අපාය වගේ ප්‍රකට නොවුනාට නාම රූපවල කියාවලි ඒකමයි ඒකින්ද අර අනිත්‍යය කියන්නේ නාම රූප ධර්මිය ඇතිව නැතුව යනවා කියන එකනේ ඇතිව නැතිවය යමින් නිරන්තරයෙන්ම පීඩාට පත්වන හින්දා නිතරම පීඩාට පත් වෙනවා නම් දිව්‍ය මනුස්ස සතරාපා භක්මාදී ඒ නාම රූප ධර්ම වලට අපි සැප දෙයක් කියලා සුඛ දෙයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒවා සැප ධර්ම නෙමේ ඒවා දුක්ඛ ධර්ම වෙනවා. නිතරම පෙරලෙනවා මේ පෙරලෙන ස්වභාවයෙන් යුක්තයි. නිතරම ඇතිව නැතුව යන පෙරළෙන ස්වභාවයෙන් යුක්ත හින්ද ඒවා දුක්ඛතරම වෙනවා. එතකොට ඊට පස්සේ මේ අනිත්‍ය නම් මේ නාම රූප ධර්මයෝ මනුස්ස ජීවයේ සතර අපා හැම තැනකදීම අනිත්‍ය නම් ඒවා පෙරළෙන ස්වභාවයට පත් වෙනවා නම් දුක් නම් මේ නාම රූප ධර්මවල ආත්මයේ විදිහට ස්ථීරව හිතාගෙන හිටිය ඔබ ඉතෙක් එදා ඉඳන් මෙතෙක් කාලයක් එතෙක් මෙතෙක් කාලයක් තුල ඔබ කියමින් විශ්වාස කරමින් දෘෂ්ටිගතව හිටිය කාරණාව හොයන් යද්දී රූපයේ කේසාතිනම් පාදාන්තේ දක්වා ඒ වාගේම චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාහන ජීවා කාය මන විඤ්ඤාණ ආදී කොයි ආකාරයකට බැලුවත් ඔබට ස්ථීරව තිබ්බ එක හිතක්වත් ස්ථීරව තිබ්බ එක රූපයක්වත් පුංචි කාලේ ඉඳන් අද වෙනකන් නොවෙනස් අකණ්ඩව තිබ්බ ස්ථීරසාර නාම රූප ධර්මවල කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි ආත්මයේ විදිහට ගන්න දෙයක් නැති හින්දා ස්ථීර සාර වශයෙන් ගත හැකි කිසුවක් නැති හින්දා ඒක අනාත්ම ධර්මයක් වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය විදර්ශනා භාවනාව පටන් ගත්ත වෙලාවේ ඉඳලා ඔය ඇත්ත මගපල් ලබන මොහොත දක්වාම ඔබේ භාවනාවට උපකාර වන ධර්මතා පටන් ගත්ත මොහොතේ පටන් අවසානයේ දක්වාම එතකොට පින්වත්නි අනිත්‍ය නම් දෙයක් දුක් නම් දෙයක් අනාත්ම නම් දෙයක් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම උනේ මේ නාම රූප ධර්ම ඔබ ආත්මේ මම කියලා හිතාගෙන හිටියේ නමුත් හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් වුණු මේ නාම රූප ධර්ම මේ නාම රූප ධර්මයන්ට තමයි අපි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අපි දුක්ඛ සත්‍ය කියන්නේ පංච පාදානස්කන්ධයට නමක් පංචපාදානස්කන්ධාතිස්ස වචනීයං කියද්දී පංචපාදානස්කන්ධය තම පංචපාදානස්කන්ධය කියන්නේ රූපෝපාදානස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥානුපාදානස්කන්ධ ඒ රූප කිවේ නාම රූපවල රූපවලට වේදනා සංඥා සංකාර විඥාන තමයි නාම ධර්ම කියලා කිව්වේ එතකොට මේ නාම රූප ධර්ම වලට තමයි අපි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඊට පස්සේ මේ දුක්ඛ සත්‍ය කොහොමද පින්වත්නි මේ භවයේ හටගත් මේ කියනගත් මේ කියන කාරණා බැලුවාම දුක්ඛ සත්‍ය උපතවන හේතුව උනේ පූර්ව භව තණ්හාව. පූර්ව භව තණ්හාව ඒක තමයි සමුදය සත්‍ය වෙන්නේ. දුක හටගන්වන හේතු වෙන්නේ දුක්ඛ සත්‍ය කියන නාම රූප ධර්මියෝ හටගන්වන හේතු වෙන්නේ තණ්හාව නැත්තම් පූර්ව භව තණ්හාව. කාම භව, රූප භව, අරූප භව විදිහට ඇති වුණු පූර්ව භව තණ්හාව මනුස්ස දිව්‍ය භ්‍රම සතර අපා සෑම තැනකටම අදාළව. ඊට පස්සේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකේ පැවැත්ම තේරුම් ගත්තේ නැති වුනහම තමයි අපි නැවත උපදිනවා ඊළඟ භවයේ උපදිනවා ආදී විදිහට හිතන්නේ. පින්වත්නි මේකේ පැවැත්ම නැවැත්මක් බවට පත් කරන්නට ඕනේ නතර කරන්නට ඕනේ. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය දෙකේ පැවැත්ම නැති කිරීමට තමයි අපි නිර්වාණ ධාතුව නැත්තම් නිවන කියලා කියන්නේ. ඒ Nirodha Satya කියලා කියන නිවන දකින්නට ඔය ඇත්ත අනුගමනය කරන්න ඕන මාර්ගය තමයි පින්වත්නි සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ සම්මා වාචා සම්මා කම්මන්තේ සම්මා ආජීවේ සම්මා වායාමේ සම්මා සතිය සම්මා සමාධිය ආදී විදිහට අයන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංගාට ඒ තමයි පින්වත්නි මාර්ග සත්‍ය. දැන් ඔය පින්වතුන් විදර්ශනා භාවනා පටන් ගත්තෙම හිතේ අදිස්ථානයක් ඇති කර ගන්න ඕන ඔබ මෙන්න මේ විදිහට භාවනා පටන් ගත්තේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා ඒ උදෙසාමයි කටයුතු කරන්න කියලා. මාගේ මේ භාවනා කුසලයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ පිණසම හේතු වේවා කියලා අදිස්ථාන කරගද්දී ඔය ඇතෝ නිතර නිතර වඩනකොට ඔබගේ අවබෝධ ඥානීය මොහොතින් මොහොත වැඩි වෙනවා. තිබුණු தත්ත්වයට වඩා හැම මොහොතකම පින්වත්නි එහි වර්ධනයක් තමයි ඔය ඇත්තන්ට දකින්න ලැබෙන්නේ විදර්ශනා භාවනාවේ විශේෂ ලක්ෂණයක් ඒක එකතෙන් අතර වෙන්නේ නැහැ පින්වත්නි හැම මොහොතකම අවබෝධය වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා වැඩමින් වැඩමින් වැඩමින් පින්වත්නි ඔබ දියුණු වෙනකෝ නොදැනුවත්වම දියුණු වෙලා තියෙන්නේ සතර සතිපට්ඨානයේ සතර ඉදිපාදයේ සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය පංච ඉන්ද්‍රිය පංච බල බොච්චංග ධර්මහතයි ආර්ය අෂ්ටාංගික මාර්ග අංග 8යි කියන බෝධිපාසික ධර්ම 37. ওই බෝධිපාසික ධර්මියෝ වෙන වෙනම වැටෙන්න පටන් ගන්නවා. දැන් ඔය පින්වතුන් රූපස්කන්ධේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විදිහට වෙනම අරගෙන භාවනා වඩන්න ඕන. වේදනා ස්කන්ධයේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි විදිහට සංඥා ස්කන්ධයේ සංඛාරා ස්කන්ධයේ විඥාන ස්කන්ධයේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි විදිහට තිලක්ෂණයට නන්වන්න ඕන. දැන් ඔබට මේ රූප වේදනා සංඥා සංකාර විඥානය හොඳට හුරු පුරුදු වුණා. නාම රූප කියන වචනත් ආගන්තුක නැතුව හොඳට හුරු පුරුදු වුණා. චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන වචනත් ඔබට හොඳට හුරු පුරුදු වුණා. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් ඔය ඇත්තන්ට ලොකු අවබෝධයකුත් ඇති වෙනවා මේ විදර්ශනා භාවනා වඩමී යන මේ දින ගණනාව තුළ දින කිහිපය පුරා ওই විදිහට කටයුතු කරගෙන යනකොට පින්වත්නි ඔය ඇත්තෝ යොමු වෙන්න ඕන දැන් මේ කතා කරපු මේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා තිලක්ෂණයට නන්වපු ධර්මවල නාම රූප මොනවද කියලා වෙන වෙනම අවබෝධ කරගන්න. මෙතනදී පින්වත්නි ඔය ඇත්ත ඔබේ චිත්තසංතානයත් එක්ක ඒ කියන්නේ ඔය ඇත්තාගේ චිත්තසංතාන ওই නාම රූප ධර්මත් එක්ක මේ භවයේ පහළම තියෙන තැන ඇවිල්ලා අවීචී මහ නරකාදිය. එතන බොහෝ අකුසල් කරපු අය අනන්ත දුක් විඳිනවා මේ මොහොතේ. දේවදත්ත තෙරුන්ගේ ඉඳලම. එතකොට පින්වත්නි අවීචී මහ නරකයේ ඉඳලා භවයේ ඉහළම තැන වෙන්නේ 84000ක් මහා කල්ප ආයු කාලයක් බුද්ධි වින්න නේව සංඥානා සංඥායත්නේ අවීචී මහ නරකාදී ඉඳලා ඒ 84000ක් ආයු කාලයක් තියෙන නේව සංඥා නාසඤ්ඤායතනිය දක්වා අතරමැද වාසය කරන සත්‍ය ප්‍රමාණ මිපමණයි කියන්න බැරි තරම් හිතා ගන්නත් බැරි තරම් ඒ අතරමැද කාම භූමි 11ක් තියෙනවා, රූප භූමි 16ක් තියෙනවා, අරූප භූමි 4ක් තියෙනවා. එතකොට භූමි ඔක්කොම 31ක් තියෙනවා. පින්වත්නි ඔබේ චිත්තසංතානයයි අවීචී මහ නරකාදීන් ලබවාග්‍රේ දක්වාම කාම රූප අරූප කියන මේ තුන් භූමියට තුන් ලෝකයටම අයිති වුණු පින්වත්නි ලෞකික සිත් 81යි රූප 28යි කියන ධර්ම නාම ධර්ම බව තේරුම් ගන්න කටයුතු කරන්න ඕන. ඒ විදිහට නාම ධර්ම විදිහට ඔය ඇත්තෝ තීරුම් ගන්න ඕනේ ඒත් එක්කම රූප ධර්ම විදිහටත් තීරුම් ගන්න කටයුතු කරන්න ඕන. ඔය ඇත රූප ධර්ම විදිහටත් තීරුම් ගන්න ඕන. ලෞකික සිත් 81 නාම ධර්ම පින්වත්නි රූප 28 රූප ධර්ම. එතකොට මේ නාම රූප ධර්මයෝ මේ නාම රූප ධර්මවල ස්වභාවයේ තමයි හටගන්නවා නැතුව යනවා හටගන්නවා නැතුව යනවා ඔය ඇත්ත දැන් මේ භාවනා කමඨහන් සවනය කරමින් ඉන්න මොහොතේ ඔබේ ඔය රූප ඔබ ගත්ත ආහාරවල රස ඕජාවිනොත් හටගන්නවා නැතුව යනවා ඔය ඇත්තන්ගේ චිත්තජ රූපයන්ගෙන් චිත්තජ රූප විදිහට හට ගන්නවා නැතෝ යනවා. ඔය ඇත්තන්ගේ අතීත කර්මජ රූප විදිහට කුසල අකුසල කර්ම විපාකවල ලැබෙන රූප විදිහටත් හට ගන්නවා නැතෝ යනවා. සමහර ඒවා කුසල සමහර ඒවා අකුසල. සමහරුන් අතීතවල කරගත් අකුසල කර්ම හින්දා දන්නේත් නැතුව පිළිකාංශ භාග විවිධාකාර රෝගාබාධ ශරීර වාතනය වෙනවා ඒ වුණත් පින්වත්නි හට ගන්නවා නැතුව යනවා හැබැයි වෙනසක තියෙන භාවනාතරමියෝ වඩද්දී නොදැනුවත්වම අර තියෙන රෝගාබාධ හටගන්න ඉඩ ලැබෙන්නේ එක හරිම අඩු වෙනවා. තියෙන රෝගාබාධය වේගයෙන් මර්ධනය වීගෙන යනවා. මොකද චිත්තජ වශයෙන්ොත්, කර්මජ වශයෙන්ොත්, ඒ වගේම ඍතුජ වශයෙන්ොත්, ආහාරජ වශයෙන්ොත් හටගන්න ධාන රූපයෝ ශාරීරියට හිත කර යහපත් මේව වෙද්දී භාවනාමය බලයෙන් භාවනාමේ බලය කියන වචනේ කියන්නේ පින්වත්නි භාවනා වැඩිම නිසා වෙනස් කරලා සකස් කරගත්ත ඒ කුසල උතුම් වැඩපිළිවෙල හින්දා නිරෝගීකම සුවපත්කම ලෙඩදොක් මාර්ජනය වීම වගේ බොහෝ කාරණා ලැබෙනවා කායිකවත් එහෙමයි මානසිකවත් එහෙමයි මානසිකව නීවරණ ධර්ම වලින් ඔබ ගැලවිලා ලොකු සෝයක් ලැබෙනවා ලොකු ශක්තියක් ප්‍රබල කුසල් මතුවෙනවා විත ධම්ම වීතිය භාවනා කුසලයේ උපකාර වෙනවා අතීතයේ කරගත්ත පෙරපිනොත් ඔය ඇත්තාම නිදුක්ක නිරෝගීව තියෙනවා. එතකොට පින්වත්නි අකුසලයන් නැතිව කුසලයන්ට පුරුදු වෙලා කුසලයන්ගෙනුත් ප්‍රඥාව දියුණු කරගන්න පැත්තට බර වෙලා ඔය ඇත්තෝ ඥානෙ දියුණු කරගෙන නාම රූප ධර්මයෝ අවබෝධ කරගද්දී පින්වත්නි මේ නාම රූප ධර්ම කියලා තේරුම් අරගෙන මේ නාම රූප ධර්මයෝ සනයක් සනයක් පාසා ඇතිව නැතුව ගිය බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන්ම පීඩාවින්ද හින්දා දුක්ඛයි තම තමන් කැමති ලෙස පැවතෙන්නේ නැති හින්දා ස්ථිරසාර නොවන නිසා අනාත්මයි විදිහට තවදුරටත් අවබෝධ කරගන්න ඕනේ. දැන් ඊට පස්සේ තවත් පියවරක් ඉදිරියට තියන්න ඕන. ඒ පියවර තමයි දැන් මේ නාම රූප ධර්ම ඔබ දන්නවා නාම ධර්ම කිව්වහම සම්පූර්ණයෙන්ම ලෞකික සිත් 81ත් ඒ වගේම රූප ධර්ම කිව්වහම රූප 28ක් කියලා. දැන් මේ ලෞකික සිත් 81ත් ඒවායේත්න චෛතසික ධර්ම ආදියත් ඒ වගේම පින්වත්නි රූප ධර්මතා 28ක් කියන මේ ධර්ම වෙන් කරලා හඳුනා ගන්න ඕන. ඔය ඇත්තන්ගේ ඔය මේ මොහොතේ තියෙන ඔය ශරීරය මුලින්ම හටගත්තේ මෙන්න මේ විදිහට. ඒ තමයි කලින් හිටිය තැනින් ඔබ චුත වුණා නැත්තම් මානෙයටපත් වුණා. දිව්‍ය ලෝක වගේ තැනකට නම් චුත වුණා, මනුස්ස ලෝක වගේ තැනකට නම් මුත ශරීරයේ බහලත් දැම්මා. පින්වත්නි ශරීරය අත්හැරිය අපාය වගේ තැනක නම් ඉන්න ඒ අවීචී මහ නරකාදී වගේ තැන්වල චුත වුණා ඒ විදිහට පින්වත්නි ඔය ඇත්තෝ පෙර භවයෙන් චුත වෙලා ඔබේ කර්ම අනුව අතරක් නැතුව ප්‍රතිසන්දි විඥානේ මවකුසට බැසගද්දි තමයි ඔය ඇත්තන්ගේ දැම්මේ තියෙන ශරීරේ මුලින්ම පහළ වුනේ. ඒක උනේ මෙහෙම. එදා මව්පියන්ගේ සුඛ දිම්බ සංසේචනයන් ඇසුරෙන් පින්වත්නි පඨවි ආපෝ තීජෝ වායෝ වන්න ගන්ධ රසෝජා ජීවිතින්දී රූපයත් එක්ක ඔය තංගේ හෘද වස්තුවේ අද අඩපතා පමණ ලී ඇසුරු කරගෙන අද ওই විදිහට වැටලා තියෙන රූපයක පින්වත්නි මුලින්මම වස්තු රූපේ විදිහට පහළ වුණා අද මේ ලී පාටවත් නැතුව හදවතක්වත් නැතුව පැහැට පේන නොපේන මට්ටමක තිබ්බ කලර රූපයක වස්තු දසක රූපය ඒ වගේම කාය දසකයේ පටවියාපෝ තීජෝ වායෝ වන්නගන්ධ රසෝජා ජීවිතින්ද්‍රිය රූපයත් එක්ක කාය රූපේ කියන රූප 10. ඒ වගේම භව දසකේ කාන්තාවද්ද පිරිමියෙද්ද කියන එක පින්වත්නි කලින් භවයෙන් චුත වෙලා මවකුස පිළිසිඳ ගත්තේ නැතිවන ධර්මතාවයක්. කාන්තාවක්ද පිරිමියද කියන එක. ඒ භාව රූප දෙකක් තියෙන ස්ත්‍රී භාව රූපේ පිරිම් භාව රූපේ කාන්තාවක් නම් ස්ත්‍රී භාව රූපේ පිරිමියෙක් නම් පිරිම් භාව රූපේ වෙනවා. මේ විදිහට රූප කලාප තුනක් තමයි මුලින් පහළ වුණේ. අපි කලලේ කියලා කියන්නේ මුල් සතිය තුල තියෙන ওই රූප කලාප තුනට. ඒවා පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම වෙන්නේ පින්වත්නි වැඩෙන්න පටන් ගන්න එකයි වෙන්නේ. රූප කලාප වේගයෙන් වැඩෙන පටන් ගන්නවා මෞකුස පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳලා. එතකොට මේව ලැබුණේ පින්වත්නි ඔබේ අතීත කර්ම විපාක හින්දා. එදා අතීත කර්ම විපාක හින්දා වස්තු දශක, කාය දශක, භාව දශක තුන ලැබුණාට රූපේ පින්වත්නි ලැබුණේ ඒ කියන්නේ රූපයෙන් අර වස්තු දශක, කාය දශක, භාව දශක ආදී පහළ වුණේ මව්පියන්ගේ කවණ වලින්. මව්පියන්ගේ කවණු වලින් මේ රූපේ අරගෙන ආවේ නැහැ තියෙන රූප වලින් පින්වත්නි අතීත කර්ම විපාක වෙහින්දා වස්තු දසක දසක භව දසක ආදී ලැබුණ ඊතයින්දන් කර්මය සිත උණුසුම ආහාර ඉතින්දි ආහාර උනේ ඒ ආදනීය පින්බර මෞතුමිය ගත්ත ආහාර රසෝචාව ඒ වගේම පින්වත්නි එතෙන්දී උණුසුම ඕනේ ආදරණීය පින්බර මමගේ ශරීර උණුසුම ඒ වගේම පින්වත්නි ආහාරයේ උණුසුම ඒ වගේම ආවකිනාගේ කර්මයේ සාසිත කියන කාරණාවන්ගෙන් අනිත් රූප හටගත්තේ ඒව ඇතිව නැතුව යන හැම මොහොතකම මේ ඇතිව නැතුව යන රූප ගොඩක් මේක එකක් නෙමේ එක රූපයක් නෑ පිළිසිඳ ගැනීමේ පටන් මානියටපත් වෙනකම්ම රූප කලාප නැත්තම් මහා රූප ගොඩවල් ගොඩවල් විදිහට තියෙන්නේ ස්කන්ධය කියන්නේ ගොඩට සමූහයට රාශියට කොට්ටාසයට නමක් රූපස්කන්ධය කියන්නේ පිළිසිඳ ගත්ත මොහොතේ පටන් මානෙයට පත්වෙනකම් පවතින රූප ගොඩට නමක්. එතකොට ඒ පින්වත්නි මේ රූපය අතීත රූප විදිහට ගත්තත් වර්තමාන රූප විදිහට ගත්තත් අනාගත රූප විදිහට ගත්තත් ඒ කියන්නේ අතීතයට ගිය රූප විදිහට ගත්තත් වර්තමානයේ මේ මොහොතේ ඇතිව නැතුව යන රූප විදිහට ගත්තත් ඒ වගේම අනාගතයේ ඇති වෙන්න තියෙන රූප විදිහට ගත්තත් ආධ්‍යාත්මික රූපේ ඒ කියන්නේ චක්කු ප්‍රසාදී සෝත ප්‍රසාදී ගාහන ප්‍රසාදී ජීවහා ප්‍රසාදී කාය ප්‍රසාදී කියන ඔය රූප පහට කියන්නේ ආධ්‍යාත්මික රූපයෝ කියලා ඒකට හේතුව තමයි ආධ්‍යාත්මික ආයතන වලින් නාම ධර්මයක් වන හිත ඇරෙන්න ඉතිරි ආයතන පහ ආධ්‍යාත්මික රූප ධර්ම විදියට හඳුන්වන්නේ ඒකට හේතුව පින්වත්නි අරව ගැන හටගන්න මමත්වේ නැත්තම් තණ්හාව ඊටා ප්‍රබල හිඳයි ඒව ආධ්‍යාත්මික රූප විදියට හඳුන්වන්නේ බාහිර රූප ඉතිරි රූප ටික මේ චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ ගාහන ප්‍රසාදේ ජීවහා ප්‍රසාදේ කාය ප්‍රසාදේ කියන මෙන්න මේ රූප ඇරෙන්න ඉතිරි රූප ඔක්කොම බාහිර රූප විදිහටයි පින්වත්නි හඳුන්වන්නේ එතකොට ආධ්‍යාත්මික රූප විදිහට බාහිර රූප විදිහට සියුම් රූප විදිහට දේවරුන්ගේ බ්‍රහ්මයන්ගේ රූප අපිට වඩා බොහෝම සියුම් වෙනවා දෙවියන්ට අදා බ්‍රහ්මීක රූප සියුම් වෙනවා. ඒතර ඕලාරික රූප විදියට මනුස්ස අපි තිරසංගත සත්‍යංග රූප, ඊතරලු රූප හීන රූප විදියට මේ පහත් જાතියක හටගත් රූප ආදී විදියට ප්‍රනීත රූප විදියට ඒ ඒ සත්වය අවමන් කරන්නේ නැති බැහැර නොකරපු අනේ හොඳයි කොච්චර වටනවද මේ වගේ රූපයක් ආදී විදිහට ඒ රූප විදිහට ඒ වගේම පින්වත්නි මෑත හරි ඈත හරි තියෙන මේ හැම විදිහකම රූප කොට රූපස්කන්ධය වෙනවා මේ විදිහට රූපස්කන්ධය වෙන වෙනම එහෙම තේරුම් ගන්නට ඕන ඊළඟට හිතකට පින්වත්නි චෛතසික ධර්ම නැතුව හට ගන්න බෑ ඔය ඇත්තන්ගේ චුතියන් චුතියෙන් පස්සේ ප්‍රතිසන්දිය ලබනකොටම ප්‍රතිසන්දි විඥානයත් ප්‍රතිසන්දි විඥානයේ තිබ චෛසික ධර්මපින්වත්නි අතරක් නැතුව අකණ්ඩව ඇතුව නැතුව යමින් පවතිනවා මේ ප්‍රතිසන්දි විඥානයේ පටන් පවතින මේ විඥාන પરම්පරාවත් ඒ වගේම චෛතසික પરම්පරාවත් විඥානයත් එකමයි චෛතසික ධර්ම තියෙන්නේ ඒවා නාම ධර්ම විදිහට තේරුම් ගන්න ඕනේ අවබෝධ කරගන්න ඕන දැන් ඔය පින්වතුන් රූප ධර්ම වෙනම අවබෝධ කරගන්න ඕනේ නාම ධර්ම වෙනම අවබෝධ කරගන්නට ඕන අර කලින් කිව්වා වගේම නාම ධර්මත් පින්වත්නි වේදනාව සංඥාව සංකාර විඥාන කියන මේ ධර්මත් අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර සියුම් ඕලාරික හීන ප්‍රනීත මෑත ඈත මේ හැම විදිහටම ගන්න ඕන එතකොට මේ හැමදේම වේදනා ගොඩ වේදනා ස්කන්ධය සංඥා ගොඩ සංඥා ස්කන්ධය සංකාර ගොඩ සංකාරා ස්කන්ධය විඥාන ගොඩ විඥාන ස්කන්ධය වෙනවා ඔබට බොහොම සරලව මේ ටික කියන්නේ පින්වත්නි වැඩි වශයෙන් ඔය ඇත්තෝ භාවනා කරමින් ගැවසෙන්න ඕන තැනක් තමයි මෙතන. මොකද එකපාරම මේ කවුන සමහරුන්ට වැටහෙන්නේ හැබැයි මේ වගේ කීපවතාවක් අහමින් සාකච්ඡා කරමින් නැවත නැවත කල්පනා කරද්දී තමයි තේරෙන පටන් ගන්නන්නේ. ඒ තේරෙන පටන් ගත්තට පස්සේ කෙලවරක් නැතුව ඔය පින්වතුන්ට සියල්ලම වේගයෙන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. විදර්ශනා භාවනාවේ කවුරු හරි කෙනෙක් කිව්වොත් පින්වත්නි ටිකක් වැඩි වශයෙන් ගැවසෙන්න ඕන. නොතේන තැනක් නැත්නම් ටිකක් වැඩි වශයෙන් විහිස ගන්න ඕන තැනක් ගැන ඇහුවොත් අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ කියමින් ඉන්න ditthi visuddhi තැන. හැබැයි පෙර පින් බලයේ තියෙන ඇත්තන්ට පෙර සංසාරයේ භාවනාදී කටයුතු කළ තියෙන නුවණ ඇත්තන්ට අතීතයේ භාවනා කටයුතු කරපු හේතු සම්පත් තියෙන පුණ්‍යවන්තයින්ට මේ කවුණු ටික අපෙන් පිට වෙද්දී පින්වත්නි අවබෝධ වෙන්න පටන් ගන්නවා. එතකොට ඊළඟට රූපස්කන්ධය දැන් අපි නාම රූප ටිකක් තවත් වැඩි වශයෙන් තේරුම් ගන්න කටයුතු කළානේ ඊටත් වඩා වැඩි වශයෙන් වෙන වෙනම තවදුරටත් ඊටාම හොඳට තේරුම් ගන්න කටයුතු කරන්න ඕන අහකව. පින්වත්නි මේ පියවරවල් ගණනාවකින් කරගන්න ඕන කටයුතු අපි ඔබට පත්‍රිකා ලබා දීලා තියෙනවා දැන්. රූපස්කන්ධේ රූපස්කන්ධය කියුවාම රූපයන් උපදවන මහා භූත රූප හතරක් තියෙනවා. රූපයන් හිඳ පවතින උපාදාය රූප 24ක් තියෙනවා. එතකොට රූප ස්කන්ධය කියන්නේ රූප 28ට නමක්. රූපයන් උපදවන රූප. දැන් සියලුම රූප උපදවන රූප පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට පින්වත්නි හතරක් තියෙනවා. ඒවට මහා භූත රූප කියනවා. රූපයන් හින්දා පවතින රූප තියෙනවා 24ක්. පින්වත්නි ඒවා උපාදාය රූප විදිහටයි හඳුන්වන්නේ. මේ මහා භූත රූප 4යි උපාදාය රූප 24ටයි තමයි අපි රූපස්කන්ධය කියලා කියන්නේ. කර්මයයි හිතයි උනුසුමයි ආහාරයි කියන හේතු හතරින් තමයි මේ රූපයෝ පින්වත්නි හටගන්නේ. මේ රූප චිත්තක්ෂණ 17ක ඊටාම පුංචි ආයු කාලයක් තමයි තියෙන්නේ. මේ රූප ධර්මයෝ පින්වත්නි කර්ම චිත්ත ඍතු ආහාර කින හේතුන්ගෙන් හටගෙන චිත්තක්ෂණ 17 කායු කාලයක් තියෙනවා කියලා කියන්නේ හේතුන්ගෙන් හට ගන්නවා චිත්තක්ෂණ 17කින් අවසන් වෙනවා නැවත හේතු හින්දා හට ගන්නවා චිත්තක්ෂණ 17කින් අවසන් වෙනවා එහෙම ඇතිව නැතුව යන හින්දා මේ ධර්මතා අනිත්‍ය ධර්ම වෙනවා ඇතිවීම නැතිවීම දෙකෙන් පින්වත්නි පීඩාවට පත්තන හින්දා මේ ධර්මතා දුක්ඛ ධර්ම වෙනවා ඒ වගේම පින්වත්නි ස්ථීරසාරව ආත්මේ මම විදිහට ගන්න දෙයක් නැති හින්දා මේක අනාත්ම ධර්ම වෙනවා මේ සියල්ලම අරමුණු කරමින් ඔය ඇත්ත කරමින් ඉන්න විදර්ශනා භාවනාව ඔය වෙනකොට ඔය ඇත්ත රූප ධර්ම අරමුණු කරමින් ඉන්න වෙලාවේදී මේ පහළ වෙනවා චිත්තක්ෂණ තුනක නැත්තම් කුඩා චිත්තක්ෂණ තුනක ආයු කාලයක් තියෙන ඇතුව නැතුව යන චිත්තචෛතසික පරම්පරාව. ඒ චිත්තචෛතසික ධර්මයෝ නාම ධර්ම වෙනවා. චිත්තක්ෂණ 18ක තියෙන රූප ධර්ම අරමුණු කරගෙන භාවනා කරමින් ඉද්දී ඇතිව නැතුව යන සිත සහ සිතේ යෙදෙන චෛතසික ධර්මයෝ නාම ධර්ම වෙනවා. මේ විදිහට ඔය ඇත්තෝ ඒ කරුණ අවබෝධ කරගෙන තවදුරටත් පින්වත්නි මෙහෙම කටයුතු කරන්න ඕන. ඒ තමයි ඔබට දුන්නු පත්‍රිකාවේ හතරවෙනි පිටුවේ 15ම තියෙන වගන්තිය. පින්වත්නි පටවි ධාතු කොට්ටාසයන් වන දැන් ඔන්න පටවි ධාතුයි කියන්නේ වැඩි වශයෙන් තද ගතිය තියෙන කොටාස මොනවද කියලා අපි බලන්නේ මේ ශරීරේ. පටවි ධාතුව. වැඩි වශයෙන් තද ගතිය තියෙන කොට්ටාසේකේ ආපෝතීජෝ වායෝ ධාතු නෑ කියලා නෙමේ කියන්නේ මෙතෙන්දි වැඩි වශයෙන් තියෙන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නයි මේ විදිහට කරන්නේ. කේස් ලොම් නියපොතු දත් සම මාස් නහර ඇට ඇටමින්ලු වග්ගඩු හදවත අක්මාව දලඹුව බඩදිව බඩවැල ඒ වගේම පිනහැල්ල අතුණු අතුණු බහන් නොපැසුණු ආහාර පැසුණු ආහාර මොළය මේ කියන කොටාස ඔක්කොම පින්වත්නි පඨවි ධාතු රූප කොටාස වැඩි වශයෙන් පඨවි ධාතුව තියෙන රූප කොටාස තමයි දැන් අපි මේ කිව්වේ ඊට පස්සේ පිත්ත සෙම සැරව ලේ දහදිය මේද තෙල් ඌණු තෙල් සඳමිඳුළු කඳුළු කෙල සොටු මුත්‍රා මේවා පින්වත්නි ආපෝ ධාතු කොටාස ඒ වගේම ශාරීරී උණුසුම ශරීරයේ දිවීම ශාරීරී දැවිල්ල ඒ වගේම අනුභව කළ ආහාරයේ පැසවීම මේ තේජෝ ධාතුව ශරීරයේ උඩ බලාගෙන යන වාතය ශරීරයේ යට බලා යන වාතය කුස තුල බඩවැලෙන් පිටත හැසිරෙන වාතය බඩවැල ඇතුළත හැසිරෙන වාතය හුස්ම ඉහළ පහළ ගැනීමේදී ඇතිවන වාතය ශරීරයේ අවයවයන් ක්‍රියාත්මක කරමින් සෑම තැනම හැසිරෙන වාතය වා මේ පින්වත්නි වායෝ ධාතු වෙනවා. එතකොට මේ පඨවි ධාතු කොටාසත් රූප. ආපෝ ධාතුව වැඩි වශයෙන් තියෙන කොටසක් රූප. තේජෝ ධාතුව තියෙන කොටසක් රූප. වායෝ ධාතුව තියෙන කොටසක් රූප. හැබැයි මේවා අරමුණු කරමින් ඔය ඇත්තු විදර්ශනාව කරමින් ඉදි පහළවන සන තුන කායු කාලයේ තියෙන ඇතුව නැතුව යන චිත්තචෛතසික ධර්ම සියල්ලම නාම ධර්ම වෙනවා. මේ විදිහට ඔය පින්වතුන් නාම රූප ධර්ම තේරුම් අරගෙන ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට අවබෝධ කරගන්න කටයුතු කරන්නට ඕන. පින්වත්නි, ඔය අවස්ථාව ඔය පින්වතුන්ට කිසිම අපහසුාවක් නැතුව පහු කරන්න පුළුවනි. ඔය පුණ්‍යවන්තයෝ පූර්ව කෘත්‍යයන් වල තියෙන බුද්ධානුස්සති මෛත්‍රී අසෝමානාදියත් විටින් විට වඩන්න. පූර්ණ කෘත්‍යං ආදී සීලාදී ධර්මයෝ වර්ධනය කරගන්න. ඔය පින්වතුන්ගේ කුසල පැත්ත වර්ධනය කරගන්න. බාධා වෙනවා නම් බාධා වෙන නිතරම පංචකාම සම්පත් වලට හිත යන නැත්නම් රාගයට හිම බර පින්වත්නි කාමච්ඡන්දය තමයි බාධා කරන්නේ කේන්තියේම ඒ කියන්නේ ව්‍යාපාදයේ තමයි බාධා කරන්නේ අලසකම කම්මැලිකම තමයි ඔය ඇත්තන්ට බාධා කළොත් බාධා කරන්නේ. හුඟක් වෙලාවට භාවනා කරන්න ගත්ත ඇත්තෝ ටික වෙලාවක් යනකොට කම්මැලිකම එද්දිම පින්වත්නි බලන්නේ ඇඳ දිහා හරි මෙට්ටි කොට්ටේ දිහා ඒක කරන්න එපා. ඒ වගේම ඔය ඇත්තන්ගේ චිතචෛතසිකයන්ගේ උසස්සුම්කම හා පසුතැවීම තමයි පින්වත්නි ඔබට බාධා වෙන්නේ. ඒ වගේම බුද්ධ ආදී අටතැන්හි සැකය තමයි විචිකිච්ඡාව තමයි ඔබට බාධා වෙන්නේ. සියලුම ඒ අකුසල ධර්මයෝ ඒ බාධාව මගහරවා ගන්නට ඔය පින්වතුන් කටයුතු කර ගන්නට ඕන. අන්තිමට මේ නාම රූප ධර්මයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විදිහට ඔබ දැන් පැහැදිලිව වෙන් වශයෙන් හොඳට අවබෝධ කරගත් දුක්ඛ සත්‍ය වන මේ නාම රූප ධර්මයන්ගේ හැබෑ ලක්ෂණය ඇතිව නැතිව යන අනිත්‍ය ස්වභාවය කියන්නේ නිත්‍ය නොවන ස්වභාවය ඒ වගේම සැප නොවන දුක්ඛ දුක්ඛිත ස්වභාවය දුක්ඛ ස්වභාවය ආත්මේ විදිහට ස්ථීරව සත්‍යයා පුද්ගලයා මම විදිහට කතා කරන්නට හෝ පෙන්වන්නට හෝ දක්වන්නට හෝ දෙයක් නැතිකම කියන අනාත්ම ස්වභාවයේ නාම රූප ධර්මයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ නාම රූප ධර්මයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විදිහට දැන් ඔබ සත්‍යමත් වෙන්න ඕන කෙටියෙන් හකුලලා එක වගන්තියක් තුල ඔබට මේ සියලුම ධර්මකාරණා සියල්ලම දකින්න පුළුවන් තත්ත්වයට ඔබ දැන් දියුණු වෙන්නට ඕන මේ විදිහට පින්වත්නි ටික කාලයක් ටික කාලයක් කියලා ස්ථීර කාලයක් නොකියා ටික කාලයක් කිව්වේ ඔය ඇත්තු අතර පෙරපින් තියෙන හේතු සම්පත්තියන ඉන්නවා කලින් බවල භාවනා වැඩූ ඇත්තු ඉන්නවා උග්ගය සංඥා ඇත්තු ඇති විපත සංඥා ඇත්තු ඇති නිජ තත්ත්වයේ ඇත්තු ඇති සමහරුන් ඇති පදපරම තත්ත්වයෙන් කොහොම වුණත් මේ පුද්ගල ස්වභාවයේ හතර ආකාරي හැමෝම මේ විදිහට කටයුතු කරද්දී Tamanට අවබෝධ වන වේගයේ හැටියට පින්වර්ති ඉක්මනට හෝ කල් ගිහිල්ලා හෝ කවුණ කාරණා අවබෝධ පැත්තට ගනීවි. පින්වත්නි ඒ කියලා දුන්නේ ඔය පින්වතුන් විදර්ශනා භාවනා ආරම්භ කරන ආකාරයයි. ඔය පින්වතුන්ට නොතේරුණු තැනක් තියෙනවා නම් පින්වත්නි අහුම්කන් අහන්න පුළුවන්. පැහැදිලිද? මම හිතන්නේ හැමදේම ඔය ඇත්තන්ට කියලා දුන්නා. හොඳයි. දැන් ඇහෙනව නේද? හරි සරණව. සරණව අවසරයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. දැන් පොඩි උදාහරණයක් ගන්න පුළුවන් සරණවස දැන් උපාදාය රූප හැදෙන හැටි මහ භූත රූප වලින් දැන් අපි හිතමු දැන් ශබ්දය උපාදාය රූපයක් හැටියට ගත්තොත් ඒක සතර මහා ධාතුවේ ශබ්දය හැදෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඒ වගේ උදාහරණයක් දැන් කරගන්න. ඕකින් වංශ මහත්මයා අපි මෙහෙම කියමු. පඨවි ධාතුව අනිත් හැම රූප කලාපයකටම උපකාර වෙනවා. ඔය ඇත්තන්ට පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව කියන ඔය සතර මහා භූත රූපය එකිනෙකට වෙන් කරන්න බැරි ධර්ම විදිහට තමයි හම්බ වෙන්නේ. ඒ එකිනෙකට වෙන් කරන්නට බැරි ඔය සතර මහා භූත ධර්මයෝ එක වන්‍ය ගන්ධ රස ඕජා කියලා පින්වත්නි තවත් රූප ධර්ම හතරක් එකට එනවා. ඒ රූප ධර්ම හතර හතර තියෙන ඒ අට තමයි සුද්දාස්තක. අභ්‍යන්තර බාහිර හැම රූපයකම ওই සුද්ධාෂ්ටක ධර්ම තියෙන්නේ. සබ්දේ ගැන ඇහුවාම පින්වත්නි සබ්දේ පවා රූප ධර්මයක් වෙන්නේ. සබ්දයක් ඇවිල්ලා රූප ධර්මයක් වෙනවා. ඔය ඇත්තන්ගේ අතාර ගන්න ඉස්සරහට ඉස්සරහට අතාරගෙන ඔය ඇත්තෝ ගාථාවක් කියන්න නැත්තම් මොනවාරි සින්දු කියන්න එපා කවි කියන්න තුමනේ ගාථාවක් මොකක් හරි කියන්න. ඒක සබ්දේ ඔබේ වදින්නේ නැද්ද? මේ අතේ වාතයත් එක්ක. ඒ වගේම පින්වත්නි ඔය ඇත්තන්ගේ අනිත් හැම කවුණකදීම රූපේ ගත්තාම ඒ වගේම ශබ්දේ ගත්තාම ගන්ධේ ගත්තාම රසේ ගත්තාම ස්පර්ශ ගත්තාම ඒ හැමදේම පින්වත්නි රූප ධර්ම වෙනවා. ඕක තවත් හොඳට විස්තර කරලා දෙන්න පුළුවන් අභිධර්ම පාඩමේදී. අවසරයි ස්වාමීන් වහන්ස දැනට මේ විදිහට පැහැදිලිද අපිට ඇහෙන්නේ ආනන්ද මහත්මයා මයික් එක ඔෆ් කරලා ආව නෑ මම හිතනවා දැන් ඇත්තටම ඒක නාම ධර්මයක් නෙමෙයිනේ ඒතර නාම ධර්මයක් නොවෙනවා නම් ඉතුරු ටික ඔක්කොම රූපම වෙන්න ඕනේ කියලා මම ඒ විදිහට දරාගෙන හිටියේ අනිවාර්යයෙන්ම ඒක නාම ධර්මයක් නෙමෙයිනේ ඒක රූප ධර්මයක් වෙනවා එතකොට රූප ධර්මයක් වෙන විදිහ අටවිසි රූප ගැන ඉගෙන ගාදී අභිධර්මයේ රූපකාණ්ඩයේදී මම ඔක්කොම විස්තර කරලා දෙන්නම් මෙහිමයි මෙහිමයි කියලා ඒක ටිකක් මේ දීර්ඝ වශයෙන් සතර මහා භූත ධර්මات අරගෙන උපාදාය රූපات අරගෙන ඒක හට ගන්න ආකාරය පෙන්වලා දීලා මේ මේ විදිහටයි කියලා විස්තර කරගෙන ඉතු එයාටත් හොඳට අවබෝධ වේවි තවදුරටත්. නාම ධර්ම රූප ධර්ම වෙනවා. ඔව් නාම ධර්ම නොවන සියල්ල රූප ධර්ම කියලා ගත්තාම කරතරයි. කියලා මම හිතාගෙන හිටියේ. ඊට අමතරව දැන් විශේෂ වශයෙන්ම රසයක් ගත්තාම දැන් රසය රූපයක් වෙන්නේ කොහොමද කියලා හිතනකොට මට හිතුණා මේ අපි රසයක් මතක් කරනකොට රසයට අදාළ රූපයක් මතක් වෙනවා. ඒ කියන්නේ අපි තුමු දැන් ආහාරයක් ගන්නකොට නම් ආහාරය අපි තුමු ඒක මොන හරි මේ පරිප්පුණම් කන්නේ. එතකොට ඒ පරිප්පු රසය එනකොට අපිට මතක් වෙනවා පරිප්පු කියන රූපය. එහෙමද කියලාත් මම හිතන්නේ. නමුත් ඇත්තටම දැන් එහෙම නැත්තම් එහෙම නෙමෙයි නිසන්න. එතන එතකොට රසය රූපයක් වෙන්නේ කොහොමද කියන දැන් රූපයෙන් රසය උපදින්නේ කොහොමද කියන එක පොඩි තාම ගැටලුවක් තියෙනවා පොඩි. ඒක මහා සමහර ඉස්සරහට තේරුම් කරගන්න. ඒ පිළිබඳව මම හිතන්නේ අද කියනවට වඩා හොඳ දේ තමයි අභිධර්ම පාඩමේදීන් පෙන්වන එක. එතකොට සියල්ල නිරවුල් කරගන්නට පුළුවන්කම ලැබීවි. මොකද සත්පුරුෂ පින්වත්නි රූපය කිව්වහම ඔය ඇත්තන්ගේ සිත සිතේ තියෙන චෛතසික ධර්මات නොවන හැබැයි සීතල උණුසුම වගේ දෙයින් නිරන්තරයෙන්ම පීඩාට පත්වන සිතට වඩා ඊතා අඩු මේ සිතට වඩා ඊතා වැඩි ආයු කාලයක් තියෙන ධර්මතා සමුදායක් ධර්මතා සමුදායක් කියන්නේ ඒක එකක් නෙමෙයි මහා ගොඩක් කියන එක මහ ගොඩක් කිව්වහම රූපයේ කෙලින්ම ගෝචර කාරණාවක් වෙනවා. හැබැයි මේ ගෝචර කාරණා වෙන්නේ ප්‍රසාද රූපවල. ඒතර ප්‍රසාද රූප ගත්තාම චක්කු ප්‍රසාද රූපේට ගෝචර රූපේ ගෝචර දේවෙන් චක්කු ප්‍රසාදයට ගෝචර දේ වෙන්නේ එතකොට රූපේ වෙනවා. ඒ වගේම සෝත ප්‍රසාදයට ගෝචර දේ වෙන්නේ ශබ්දේ වෙනවා. එතකොට ගහන ප්‍රසාදයට ගෝචර වෙන්නේ සුවඳ. ඔව් ගන්ධය වෙනවා. ওই විදිහට මේ ප්‍රසාද රූපයි ගෝචර රූපයි ටික ගන්න ඕන මාත්‍රකාව ටිකක් විශාල විදිහට මේ යනවා කියලා දැනෙනවා ඇති. ඒ හින්දා මම කිය අභිධර්මයේදී ඒක කියලා දෙන්නම් කියලා. එතන ගෝචර රූපයක් හදගත්තාම ලීසි ගන්නවා මම හිතන්නේ. ඔව් එහෙම වුණාම ලීසි. අභිධර්ම පාඩමේ දෝක අපූර්වවට යැත්තන්ට අවබෝධ වෙනවා. මම හිතන්නේ විදර්ශනා භාවනාවට ওই විදිහට ප්‍රමාණවත් වෙයි. හොඳයි සානත් තේරුම් ගන්න. ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් අහන්න මහත්මයා. ස්වාමීන් වහන්සේ අපි දැන් ඉගෙන ගත්තනේ මේ චිත්තක්ෂණ 17ක් රූප රූපේ රූපයට අයිති කියලා. ඒකම ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ කුඩා චිත්තක්ෂණ තුනකින් ඇති වෙන්නේ නාම ධර්ම කියලා. අන්නේ උදාචිත්තක්ෂණ තුනකින් නාම ධර්ම කියන නාම ධර්ම කිව්වේ මේ රූප නෙමෙයිනේ. ඒතොර නාම ධර්මයක් වෙන්න එපා. ඒක චෛතසිකද සිද්ද කියන එක පොඩ්ඩක් කරුණා කරලා පැහැදිලිනොත් බොහොම පිං. පින්වන්ත මහත්මයා මේ කවුනේදී හිතයි චෛතසිකයි වෙන් කරන්න පුළුවන්ද කියලා මම ඔබතුමාගෙන් අහුවොත් වෙන උත්තරය මොකද්ද? බෑනේ ස්වාමීන් වහන්සේ දෙක ගැටෙන්නේ. ඔව් මෙතෙන්දී ප්‍රතිසංදි විඥානයේ රූපජනිත කරමින් ඇතිවන කාරණා විඥානය ගැන ටිකක් ගැඹුරින් තව විස්තර කරන්න ඕනේ කිරිදීතු නම් ඔය ඇත්තන් කියලා දෙනවා. නමුත් මෙතනදී ඔය ඇත්ත නාමතරම විදිහට විඥානයත් එක්කම තමයි කතා කරන්න ඕන. මොකද විඥානයේ පුළුවන් ද වේදනාව හෝ සංඥාව හෝ සංස්කාර කියන ඉතිරි චෛතසික 50 හෝ වෙන් කරන්නේ. දැන් ලින්ක් කරන්න බෑ ඒකටමනේ තියෙන්නේ. එකටම තියෙන. එතකොට ඒකෝපාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. අචේතෝ යුත්තාදිපඤ්ඤාස ආදී විදිහට ගත්තාම පින්වත්නි සිත සමග එකටම හටගන්න, සිත හටගන්න තැනම හටගන්න, සිත සමග එකටම නැති වෙන, ඒ වගේ සිත ගත්ත අරමුණම ගන්න ලක්ෂණේ වන ධර්මතා තමයි චෛසික ධර්ම කියන්නේ වේදනා සංඥා සංකාරයෝ චෛසික ධර්ම වෙනවා හිතකට තියෙන ආයු කාල තුනයි එක වගේ ආයු කාල තුනක් එකක් උප්පාදක්ෂණය අනික තිතික්ෂණය අනික බංගක්ෂණය එතකොට උප්පාදක්ෂණයේදීම චෛසික සිතත් එක්ක සිතගත් අරමුණම අරගෙන සිත හටගත් තැනම හටගනිමින් උපාදක්ෂණයේදීම ඇති වෙලා තිතික්ෂණයේ පැවැත්ලා බංගක්ෂණේ නැති වෙලා යනවා. එතකොට සිතයි කැලසික ධර්මයි එහෙම ඇතිව නැති යන ධර්මතා සමුදායයි. ඒක රූප ගත්තාම අභිධර්ම පාඩම අපි මේහා සමගාමීවම පවත්වා යන එක භාවනාවට උපකාර වන හින්දා පින්වත්නි අභිධර්ම පාඩමේදී අපි ඔය ඇත්තන්ට කියලා දෙනවා ඒ අවස්ථාවේදී රූප ඔස්සේ ගත්තාම කුඩා චිත්තක්ෂණ 51ක් ඒ කියන්නේ පින්වත්නි මහා චිත්තක්ෂණ 17ක කාලයක් තමයි රූපේ ආවි කාලේ එතකොට මහා චිත්තක්ෂණ එකක් නැත්නම් කුඩා චිත්තක්ෂණ තුනක් තමයි පින්වත්නි සිතේ ආයු කාලයේ වෙන්නේ. ඊට පස්සේ චිත්ත වීති වලට අරගෙන ඒක ගලපලා මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා ක්‍රියාවලිය මෙතෙන් කියන්න බැරි. නමුත් අභිධර්මයේ විස්තර කරලා දෙන දීර්ඝ කතාවක් එතන තියෙනවා. ඕම් පින් ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් ස්වාමීන් වහන්සේ අහන්න අහන්න. අහන්න මම පස්සේ අහන්නම්. අර අතුරුස්සන්ගෙන කෙනා අහන්න කවුද හරි අහන්න හැදුවා නේද? සාමින් මහන්ස මේ කිලෝමකම් කියන්නේ දලබුවනේ ඒක මේ හැමට යටින් තියෙන සිවියක්ද මේ ඒක ගැන එක එක තැන්වල එක එක විදිහට තියෙනවා. තව මේ පිහකම් කියන එක මේ අග්න්‍යාශයද නැත්තම් මේ පිත්තාශයද එක එක තැන්වල ඕක තේරුම් ගන්න පුළුවන් හොඳම දේ තමයි අපේ පත්‍රිකා ටික මේ අපි අසුභ භාවනා පත්‍රිකාවේ පින්තූරات එක කොටස පින්වත් ධම්මික මහත්මයා පින්තූරات එක තියෙන කොටස සම්පූර්ණයෙන් අපි ලබා දුන්නාද කට්ටියට? ඒක තාම ලබා දුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අපි. හොඳයි. අපිට ලැබුණේ නැහැ පින්තූරات සහිත කොටස. හොඳයි. ස්වාමීන් වහන්සේ මේ පින්තූර තියෙනවා බැලුවා. ගොඩක් ඒවායි තැන් තැන් වල තියෙන එක එක ඒවා තියෙන්නේ. එතකොට කොහොමද ඒක මෙනෙහි කරද්දී එක කියන්නේ එකක් හිතාගන්න බෑනේ. ඔය පුතේ ඒකේ නිරවුල් එක එහෙම තැන් වල වරද්දලා තිබුණු තැන් තියෙනවා. නමුත් නිරවුල් පින්තූරات එක්ක දැනගන්න පුළුවන් තැන් මේ විස්තර ටික ලබන සතිය වෙනකොට අපි ලබා දෙන්නම් පුතා. හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර ආනාපාන සතියේ සබ්බකාය පටිසංවේදී කියන පියවරේ තව ස්වාමීන් වහන්සේ නම මම මට කියනවා හිලා තියෙනවා දැන් ශරීරයේම අර බැලුමක් පිම්බෙනවා වගේ උඩුකයේ දැන් ආශ්වාසයත් එක්ක දැන් උදර කුහරය ඉස්සරහට එනවා අර උරහිස් ඉස්සරහට එනවා පපුව මේ උරේ තිස් වෙනවා පපුව ඉදිරියට එනවා පිට එහෙම ඒ දැන්නාසෙන් උස්ම යද්දී ඒ ඔක්කොම ටික එක වෙලාවේ අරමුණු කරන්න එතකොට ප්‍රාශ්වාසයේදී ඒ ටික හැකිලෙන එකත් ඒක කියන්නේ ඔක්කොම එකට වෙනවා කියලා හිතාගන්න කියලා. නැත්තම් ඔබ වහන්සේ කිව්වනේ අර මුලැමැදාග හුස්මේ බලන්න කියලා. එතකොට දැන් මොකක්ද ඒ දෙකෙන් හරියට මට ඒක පැහැදිලිවද? අර බැලුමක් හින්දෙනවා වගේ බලන්න කියලා කියලා අනේ මගේ. හොඳයි පුතේ මම පුතාගෙන් ප්‍රශ්නයක් අහනවා. කියන්න බලන්න ඒ ඒ කිව්ව ආකාරයට කටයුතු කළොත් බැලුමක් පිම්බෙනා වගේ උදරයේ ඒ වගේම හුස්මේ ක්‍රියාවලිය අරමුණු කරද්දී දුවට අරමුණු කීයක් එනවද? ගොඩක් එනවනේ. ඒ ඒ සමින්හන්සේ කිව්වේ ඒ ඔක්කොම වෙනවා කියලා එකපාරටම හිතා ගන්න. මටත් යන තේරෙන්නේ නැහැ. ඔව්. එතකොට දුවේ අරමුණු ගොඩක් එක්ක උද්ඝා නිමිත්තක් පහළ වෙයිද? නෑ. ප්‍රතිභාග නිමිත්තක් පහළ වෙයිද? නෑ. පින්වත් දරුවෝ අපි කවුරු ස්වාමින්වහන්සේලා විවේචනය කරන්න ඕනේ නැහැ. සමහරුන් පොතපතෙන් විතරක් දැනගන්නවත් නම පොතේ තියෙන දේ හරියට තේරුම් ගන්නෙත් නැතුව භාවනාවල අධ්‍යක්ීමුත් නැතුව දුවේ අරමුණු ගොඩක් එක්ක කටයුතු කරන්න ගියොත් දැන් මේ පෙන්නපු විතක්ක විචාර පීතිසුඛ ඒකාගතා කියන ධානාංග දියුණු කරගන්න පුළුවන් වෙයිද? බෑ ස්වාමීන් වහන්සේ. ඒ විතක්කේ දියුණු කරගන්න බැරි වෙන්නේ ඇයි? එතකොට අර ගොඩක් අරමුණු වෙන හින්දා එකකට අරමුණකට බහින්න අමාරුයි හිතේ. අන්න හරියට අරුව. අන්න ඒකයි තියෙන ගැටලුව. ඔතනදී ඒක පටලවාගෙන තියෙන්නේ මේ කිව්ව විදිහට කටයුතු කරන්න කල් නොවේවා ඉක්මනින්ම උතුම් ප්‍රතිඵල ලබන්න පුළුවන්කම ලැබේවි. විදර්ශනාවට නන්වනකොට ආනාපාන සතිය විදර්ශනාවට නන්වන ආකාරයක් තියෙනවා. දීර්ඝ ආස්වාසේ පටවි ධාතු ආදී විදිහට අපි කලින් කියලා දීලා තියෙනවා ඒ පත්‍රිකාවල තියෙන විදිහට විදර්ශනාවට නංවන්න. එතකොට ප්‍රතිඵල ගන්න පුළුවන්. නැත්නම් අවුරුදු සමහර අවුරුදු 20, අවුරුදු 30, අවුරුදු 40. ඉතින් භාවනා මාර්ගයේ වරද්දගෙන කරලා තියෙනවා. භාවනික ලවපුති වුණාවක් නෑ. අහුවාම කියන භාවනා කළාද. හැබැයි කියන්න ප්‍රතිඵලයක් දිනුවක් නැහැ. ඉතින් ඒක අපරාධයක්නේ. මේ ප්‍රතිඵල ගන්න බලාගෙන භාවනා වැඩිමින් උතුම් උසස් ප්‍රතිඵල ගන්න බලාගෙන ওই සත්පුරුෂය කටයුතු කරන්න ඕන කල්නෝවා ප්‍රතිඵල ගන්න පුළුවන්. අවසර ස්වාමීන් වහන්සේ අවසර ස්වාමීන් වහන්සේ එතකොට සබ්බකාය පරිසංවේදී කියන එකේ තේරුම මොකද්ද? සබ්බකාය පරිසංවේදී කියන එකේ තේරුම ඇවිල්ලා හුස්ම කය. ඒ කියන්නේ සබ්බකාය කියන්නේ හුස්ම කය. මිනිහි කරමින් ඒක ආස්වාසේ ප්‍රස්වාසයේ කියන හුස්ම කය අනුව සිහිය පිහිටුවාගෙන භාවනා කරන්නට ඕනේ. ආස්වාස කරනකොට ප්‍රස්වාස කරනකොට හුස්ම කයයි මේ ශරීර කයයි නැත්නම් මේ රූප කයයි එකක් නෙමෙයි දෙකක් මෙතෙන්දී ආනාපාන සති භාවනාවට අදාළ වෙන්නේ හුස්ම කය කියන එක හුස්ම කය මෙනෙහි කරනකොට භාවනාවට යොමු වුණු ස්ථානය වෙනස් කරන්නේ නැහැ නාසයේ අග ඉන්නේ හුස්ම කය කියන්නේ දිග හුස්ම විදිහට ගත්ත කෙටි හුස්ම විදිහට ගත්ත ඒ හුස්මේ මුල මැද අග දැනගනිමින් ආස්වාස ප්‍රස්වාසයේම අරමුණු කරගෙන හිත පවත්වා ගැනීම. එහෙම ස්වාමීන් හොඳටම තේරුම ස්වාමීන් මට දැන් ඒක ලොකු ලොකු ප්‍රශ්නයකට ස්වාමීන් මට පිළිතුරු දුන්නා. බොහොම පින් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම තව ප්‍රශ්නයක් අහන්න කැමතියි ස්වාමීන් වහන්සේ මේ චුතිචිත්තය හා සම්බන්ධව පුළුවන් දහන්න? මේ මේ භාවනා වැඩසටහන්නේ දැන් තේරෙන්නේ නැති මම අභිධර්මයට අදාළ ඒවා අභිධර්ම වැඩසටහනට වෙන් කරනවා. භාවනා ධර්ම සාකච්ඡාට අදාළ ඒකට වෙන් කරනවා. අපි මේ හැමෝටම අවස්ථාව ඇති දෙන්න ලබා දෙන්න ඕන මේ භාවනා ගැටි වලටම නේද? හොඳයි හොඳයි සමින්නන්ද කමන්නේ. ඒනට සමින්නන්ද අපි වගේ දැන් මම වගේ කෙනෙක්ට සමින්නන්ද භාවනාවයි අභිධර්මයේ යෝධකේ වෙනස නම් ඉතර තේරෙන්නේ නැහැ. ඒකම මම මේ කියන්නේ. අහන්න මහත්මයා. අනිත් එක කැමති ඉන්නේ අපි අවස්ථාව දෙමුද? නමස්කාරම්. අහන්න මහත්මයා. අන්ස මේකයි. දැන් සාමාන්‍ය චිත්තයේ ස්වාමීන් වහන්සේ යන්සිත පහක් නෙමේ හතක් ඇති වෙනවා. ත්‍ුති චිත්තේ පහයි ඇති වෙන්නේ. එතෙන්දී අර පළවෙනි එක දිට්ඨ ධම් වේදිනී ජාන්සිත සහ උපපජ්ජ වේදිනී සිත කියලා එකක් ඇති වෙන්නේ. ඒ අවසාන චිත්තේ ස්වාමීන් වහන්සේ ditthadam වේදිනී ජාන්සිත කියන එක අනවශ්‍ය කියලා තේරෙනවා. නමුත් ඒ කොහොමද උපපජ්ජ වේදිනී සිත නැතුව ප්‍රතිසන්දියක් වෙන්නේ? <laughs> මහත්මයා එතනදී විපාක ශක්තියක් ලබා දෙන්න දැන් හිතන්නකෝ මෙහෙම මානාසන්න වෙලාවේදී පින්වන්ත මහත්මයා ඇති වෙන්නේ දුර්වල වස්තු රූපයක්. එතකොට හටගන්නේ අන්තිම චිත්ත වීතිය. ඒ චිත්ත වීතියේදී ජවන්සිත ඇති වෙනකොට ඒ ඇතිවන ජවන්සිත වලදී අවසානයේට ඇති වෙන්න ඕනේ සදාරම්මන භවංග චුති කියන ওই සිත් වලින් සිත් මේ හතර ආකාරයෙන් යම්කිසි ක්‍රමයක්. චුතිය ඇති වෙද්දී චුතියෙන් පස්සේ ඇති වෙන්න වෙන්නේ ඒ චිත්ත සංතතියේ පවතින ධර්මතාවය. ඒ කියන්නේ මේ චිත්තසංතතියේ චුතිසිතට කලින් සදාරාමන ඇති වුණා නම් භවංග ඇති වුණා නම් ඒ ඇති ඇති වෙලක් වෙනවා ඇති නොවිත් වෙනවා හතර ආකාරයක් තියෙනවා එතකොට ඇති නොවි හරි ඇති වෙලා හරි ප්‍රතිසන්දිය ලබන්න කලින් අර චුතියට කලින් ඇතිවන චිත්ත වීතියේ ඒ ජවනයන්ගේ ඒ පහෙන් එකක විපාකයක් විදියට ලැබෙන්න ඕන මොකද අනිවාර්යයෙන්ම එකිනෙකට සම්බන්ධයන් චිත්ත චිත්තචෛතසික පරම්පරාවේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවානේ මෙතෙන්දී ඇති වෙන්නේ කර්ම කර්ම නිමිති ගත නිමිති කියන අරමුණුත් එක්ක අර ඇති වුණු හිතක විපාකයක් විදිහට මෙතෙන්දි ගන්න එපාර අපි සාමාන්‍ය ප්‍රවෘත්ති විපාක නැත්නම් සාමාන්‍ය ප්‍රවෘත්ති කාලෙදී අර මානාසන චිත්ත වීතියත් ඒ වගේම ප්‍රතිසන්දි විඥානයත් අතර කාලයේදී ඇතිවන ජවන් සිත්වල පළවැනි හිතෙන් ලැබෙන ප්‍රතිපේ විපාකය ඒ වගේම අන්තිම හිතෙන් ලැබෙන විපාක ආදී කවුණුත් එක්ක මෙතෙන් තින්නේපා මෙතනදී ත්‍රිපටිසන්ධි විශේෂ තැනක් ඒකට අර ජවනයන් විදිහට ධිටධම වේත්නීය විදිහට උපජ වේත්නීය විදිහට අපරාපරී වේත්නීය විදිහට මැද ජවන් පාහෝ අන්තිම ජවනේ හෝ පළවෙනි ජවනේ හෝ විදිහට විපාක ලැබෙන එකේ මානාසන චිත්ත වීතියට අරමුණු වන ආකාරයක් තියෙනවා. ඒ වාගේ මානාසන චිත්ත වීතියේ ජවනයන් අනුව ඒ ජවන් හිතට විපාක විඥානයක් විදිහට පහළ වෙන ආකාරයකුත් තියෙනවා. තේරුණාද? සම්මුණත මම මගේ ප්‍රශ්නේ උනේ ඇයි එතන උපපජ්ජ වේදිනී සිත නැත්තේ ඇයි කියන එක. දැන් මම කියපු එක තේරුණා නැහැ. මොකද තේරුන්නේ නැහැ. ඔව් තේරුන්නේ නැහැ. මෙතනදී මම පැහැදිලිව පෙන්වානේ පින්වන්ත මහත්මයා ඔක චිත්ත වීති වලදී අපි ධර්මයේදී අපි උගන්වනවා. පැහැදිලිව පෙන්වානේ සාමාන්‍යයෙන් කෙනෙක් ප්‍රතිසන්දිය ලැබලා මානාසන්න චිත්ත වීති ඇතිවන කාල සීමාව දක්වා ඊයට ඇතිවන හිතා ගන්න බැරි තරම් චිත්ත ධාතු පරම්පරාවල පළවෙනි සිතත් ඒ වගේම අන්තිම හිතත් මැද නිසිත් පහිනුත් ඇතිවන විපාක ස්වභාවයක් තියෙනවානේ පළවෙනි හිටනම් දිට ධම්ම වේතිය. එතකොට අන්තිම එක නම් උපජ වේතිය. මැද ජවන්සිට නම් අපරාපරිය වේතිය. ලොකු කතාවක් විස්තර කරන්න පුළුවන් පුඩා පුඩා කවුණු අරගෙන. හැබැයි මානසාන චිත්ත වීතියේ தත්ත්වය ඊට වඩා වෙනස් වෙනවා. මානසාන චිත්ත වීතියේ தත්වයයි මේ ක්‍රමයේ දෙක පටලව ගන්න එපා. මානාසන චිත්ත වීතිය ඇවිල්ලා දුර්වල වස්තු රූපයක හටගන්න චිත්ත වීතිය. ඒ චිත්ත වීතියේදී ඒ සිතට මේ ආවේනිකව තමයි ඊළඟට විපාක විඥානය පහළ වෙන්න ඕන. එහෙනම් සාමිනන්ද මට ඒක දැන් යම් කිසි අදහසක් ආවා. සාමිනන්ද තව එක මේක ප්‍රශ්න උපපච්ච වේදිනී සිත කියන්නේ ඇත්තට මොකක්ද? අපේ දැන් දේශනාව අභිධර්ම පාඩමක් වෙනවා මහත්මා උපපාච්‍ය වීතිය කියලා කියන්නේ ඇත්තට මෙන්න මෙහෙම අපිට ඇති වෙනවා ජවන් සිත් ඔක්කොම හතක් සාමාන්‍ය චිත්ත වීතියට එහෙම නොවෙන්නත් පුළුවන් ධානය උපදවා ගත්තාම ඒක වෙනස් කර ගන්න පුළුවන්. ජවන්සිත ඔක්කොම හතක් ඇති වෙනවා. ඒ ඇතිවන ජවන්සිත වල පළවෙනි ජවන්සිත පින්වන්ත මහත්මා ධිට්ඨධම්ම වේත්නි විපාක ලබා දෙනවා. ඒකට හේතු වෙවිලා ඒ ජවන්සිත ඇති වුණාට ඒක ටිකක් දුර්වලයි අනිත්කට වඩා. දුර්වල වෙන්නේ මැද ජවන්සිත වලට වඩා මේ අලුත් අරමුණක් එක්කනේ ඇති වෙන්නේ. මේ ජවන්සිත හතක මුලින් ඇතිවන අරමුණ දුර්වල හින්දා ඒක විපාකේ ලබා දෙන්නේ ජීවත් විතරයි. හැබැයි මුල් අරමුණ මුලින් ගත්ත සිත දුර්වල වුණාට දෙවෙනි එක ඊට වඩා ටික මෙපබලයි. තුන්වෙනි එක ඊටත් වඩා ප්‍රබලයි. හතරවෙනි එක ඊටත් වඩා ප්‍රබලයි. හප ඊට පස්සේ අඩු වෙවි අඩු වෙවි යනවා. එතකොට අර මැදජවන් සිත් වලින් කරන්නේ මේ කවදාහරි දවසක නිවන් දකිනකම් විපාක ලබා දෙනවා අනාගත දීර්ඝ භවවලට. හැබැයි අන්තිම ජවන් සිත ඊට වඩා වෙනස්. අන්තිම ජවන් සිත අන්තිමේකනේ ඒක ටිකක් දුර්වලයි. හැබැයි ඒක පළවෙනි එකට වඩා ප්‍රබලයි. පළවෙනි එකට වඩා ප්‍රබලයි. අරක ටිකක් දුර්වල වුණත් ප්‍රබලයි. ඊළඟ භවයට අනිවාර්යෙන් ඒක විපාකය ලබා දෙන්නට ඒකට හැකියාව තියෙනවා. උපපච්ච වේත්නියක. උපපච්ච වේත්නියෙක් කියලා කියන්නේ ඊළඟ භවයේ කියන්නේ මෙතනින් මැරිලා ගියාට පස්සේ නැවත හට ගන්න භවයේ මේ පවතින කාලයක් ඒ කෙනාට විපාක ශක්තිය ලබා දෙන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවෙ හරි ඒ කෙනා එතෙන්දි මැරෙනවා. නමුත් ඒ සියලුම රැස් කරගත්ත කර්ම විපාක දෙන අවස්ථාව ලැබෙන්නේ. එතකොට ඒක අහොස් වෙලා යනවා. එහෙම ස්වාමීනාත් අවසර හොඳින් තේරුම් ස්වාමීනාත් තේරුම් ගන්නයි. හොඳයි. අපි ධර්ම පාඩමක් කරන්න එපා භාවනා පාඩම. ස්වාමීන් වහන්සේ ඔව් විදර්ශනා කරනකොට ස්වාමීන් වහන්සේ මේ නාම රූප ධර්මය ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් පීඩා විඳින නිසා දුකයි කියන එක අපි එක විස්තර වශයෙන් විග්‍රහ කරගන්න කොහොමද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔව් පින්වන්ත මහත්මිය ඒක මෙන්න මේ විදිහට තේරුම් ගන්න. දැන් ඔබතුමිය අහපේක පොඩ්ඩක් අහපුවා මට කියන්නකෝ පාටේ. නාම රූප ධර්මය ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් පීඩා විඳින නිසා දුකයි කියන එක ඒක විස්තර විදියට පොඩක් විග්‍රහ අපි දැන් ඒක වචනෙන් විතරක් කියන තු විස්තර වශයෙන් අපි හිතෙන් හිතාගන්නේ කොහොමද කියලා විග්‍රහ කරගන්න විදිය. ඔව් ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න. දැන් හිතන්න පින්වන්ත මහත්මිය ඔබතුමිය ඒ වගේම මේ සියලු පුණ්‍යවන්තයෝ අපි සියලුම මිනිස්සයෝ හැම වෙලාවෙම හේතුන්ගෙන් හටගන්න රූප ගොඩක් හේතුන්ගෙන් හටගන්න වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ගොඩක් වන ධර්මතා වැඩපිළිවෙලක්ම විතරයි සියලුම දෙවිවරුත් එහෙම ධර්මතා වැඩපිළිවෙලක්ම විතරයි සියලුම බ්‍රහ්මයොත් එහෙම ධර්මතා වැඩ පිළිවෙලක්ම විතරයි. සියලුම සතර අපාගත සත්වයෝ ඒ වගේ ධර්මතා වැඩ පිළිවෙලක්ම විතරයි. එතකොට සියලුම සත්වයෝ සියලුම ආකාරයේ ඇහැට පේන නොපේන හැම විදිහකින්ම සියලුම සත්වයෝ එහෙම ධර්මතා වැඩ පිළිවෙලක් විතරයි. එහෙම ධර්මතා වැඩ පිළිවෙලක් වුණොත් ඒ ධර්මතාවයන්ගේ තියෙනවා හැම වෙලාවෙම හේතුන්ගෙන් හටගන්නවත් හටගත්ත ගමන්ම නැතුව යනවා. නැවතත් හේතුන්ගෙන් හටගන්නවා හටගත්ත ගමන්ම නැතුව යනවා. මොනව හරි ධර්මතාවයක් ඇතිව නැතුව යනවා නම් මොනව හරි ධර්මතාවයක් ස්ථීරව පවතින්නේ නැතුව විනාශ වී පවතිනවා නම් ඇතිව නැතුව යනවා නම් ඇතිව නැතුව යෑමෙන් පීඩාවටපත් වෙනවා නම් නැත්නම් තියෙන தත්වයෙන් පෙරලෙන தත්වයකටපත් වෙනවා නම් ඒ පෙරලෙන தත්වය ඒ පීඩාට තත්පත් වෙන தත්වය ඒ ස්ථීරව පවතින්නේ නැති தත්වය ඇත්තටම ඒ ධර්මතාවයේ පැත්තෙන් ගත්තාම සැපදයද දුක්දයද දුක්දය දුක්දය දුක්දයක් නේ එතකොට ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන්ම පීඩා වෙන්න හින්දා මේ නාම රූප ධර්මෝ සැප ධර්මද මේ සුවයි කියලා ගන්න පුළුවන් ධර්මද දැන් ඔය ඇත්තන්ට අනේ දිව්‍ය ලෝකයක දිව්‍ය සම්පත්තිය තියෙන්නේ කියලා පුළුවන්ද නුවණින් බැලුවොත් දැන් තේරි හිතන්න නුවණින් දකින්න කෙනෙක්ට පුළුවන් ද අනේ බ්‍රහ්ම ලෝකයේ තියෙන මහා විශාල බ්‍රහ්ම සම්පත්තිය කියලා හිතන්න පුළුවන්ද <laughs> ඇයි එහෙම හිතන්න බැරි දැන් දැනෙන්නේ නැති නිසා වෙනස් මේ අවස්ථාවේ දැන් ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරීව පීඩාවට පත්වෙන එක පෙනෙද්දි දකිද්දි අවබෝධ වෙද්දි කොහොමද එහෙම හිතන්නේ? දැන් පැහැදිලිද? අවසරයි ඒ ඒකටම දැන් මෙහෙම කතාවකුත් සමහරක් තැන්වලදී කියවෙනවා මේ සමහරක් අය අනිත්‍ය වචනේ අර්ථ දක්වනකොට මේ දැන් හැම අනිත්‍යයක්ම දුක් වෙන්නේ නැහැ කියලා දැන් ඔය කියන කතාවල අපට ඇහෙනවා සමහරක් වෙලාවට උදාහරණයක් ඇරෙයිද දැන් ලෙඩක් ලෙඩ ලෙඩේ අනිත්‍ය වෙනකොට ඒක සැපයි කියලා එහෙම. ඉතින් පොඩ්ඩක් ඔබ මහත්තයා ඒකට පොඩි <laughs> අදහසක් ප්‍රකාශ කරන්න හොඳයි කියලා හිතන මේ අවස්ථාවේ. ඔව් තිරුවන්සානේ පින්වන්ත මහත්මයා එතෙන්දී ලෙඩේ රෝගයක් එහෙම නැත්නම් හැම දෙයක්ම හැම අනිත්‍ය දෙයක්ම දුකක් වෙන්නේ නැහැ එහෙම කියද්දී එතනේ සම්මුතියින් ඒ කටි හිතන් ඉන්නේ අනිත්‍ය කියන එක සාමාන්‍ය ලෝකයා කතා බස් කරන දේවල් වලින් තමයි ඒ ඇත්ත හිතාගෙන ඉන්නේ මේ තියෙන සැපතත්ය සැප විදියට හිතනවා නිරෝගීකම නිදුක්කම සෝපත්කම ධනය භවෝග සම්පත් ඔය යාන වාහන දීප ලීඩ කඩන් හම්බුනාම කීර්තික සංසාර ඔක්කොම සැප ධර්ම කියලා හිතන් ඉන්නේ හැබැයි මේ සැප ධර්ම කියලා හිතන් ඉන්නේ යාන වාහන ඒ වගේම දීපලීද කදා මනුස්ස භූමි ඒ වගේම මේ නිරෝගී සම්පත්තිය පවා පින්වත්නි හැම වෙලාවකම ඇතිව නැතුව යෑමෙන් නිතරම පීඩාවටපත් වෙලා ඕක පින්නන හැබැයි ඕක පෙනෙන්න ගන්නවා ටිකක් ජරා තත්ත්වයකටපත් වෙද්දී එතකොට තමයි කළු පාට කොණ්ඩේ සුදු එහෙ වෙනකොට ඉක්මනටම ගිහිල්ලා මේ පාටක් ගාලා කළු කරගෙන ආපහු එන්න හදන්නේ හැබැයි පින්වත්නි ඒ සම්මුති ලෝකයේ සම්මුති භාෂාවෙන් කතා කරන අනිත්‍ය කියන එක නෙමේ අපි මේ කතා කරන හැබැයි අනිත්‍යතාවයේ ඒ අය අනිත්‍ය කියන එක වරදවා තේරුම් අරගෙන තියෙනවා අපි මෙතන අනිත්‍යයි කියලා කියන්නේ ඇත්තටම මේ නාම රූප ධර්මතාවයන්ගේ පින්වත්නි ඇතිව නැතෝ යෑමට ස්ථීරව පවතින නැති තත්ත්වයට නිත්‍ය නොවන ස්වභාවයටයි අපි අනිත්‍යය කියන්නේ නිරෝගී කම වුණත් පින්වත්නි හැම මොහොතකම නිරෝගී කිව්වට නිරෝගීව ඉන්න එක තත්පරයකට මොනතරම්නම් රූප પરම්පරාවක් ඇති වෙනවාද? නිරෝගීව ඉන්න එක විනාඩියකට එක පැයකට පින්වත්නි මොනතරම්නම් අනිත්‍යතාවයට නාම රූපියපත් වෙලාද? තප්පරයක් දරාගෙන හිටියත් දුක්ඛෝ ලෝකේ පටිච්චසමුප්පාදේ දරාගෙන හිටියත් පටිච්චසමුප්පාදේ ඔව් කියන්න මහත් මොකද්ද එක තප්පරයක් හෝ එක දශමයක් හෝ පංචස්කන්ධය නම් දරාගෙන ඉන්න එක දුක. අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ මොහ සැපත් පින්වත්නි ඔය ඇත්ත සැපයි කියලා හිතන්න එපා අනාගත පංචස්කන්ධ ගැන එහෙම බලාපොරොත්තු තියාගන්නත් එපා ඒ වගේම ඔය ඇත්ත දීර්ඝ සසර යන්න හදන්නත් එපා ඔබ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මનો නාම රූප ධර්ම ගොඩක් කියලා ඉද්දි තවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ නාම රූප ධර්ම ගොඩාකින්ද ඔබට අකුසල කර්ම රැස් කර ගන්නත් එපා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද? ඔව් අහන්න. ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ අද අපි නාම රූප ගැන කතා කළා අනිත්‍ය දුක්ඛ අනාත්මය තමන්ගේ රූපකාය මමයි කියලා හිතාගන්න රූපකාය එතන අනිත්‍ය දුක්ඛ අනාත්මය බලන්නේ ස්වාමීන් වහන්සේ එතකොට නාම රූප කොටස කියන්නේ රූපය සතර මහා ධාතුගෙන් හැදිලා නාම කියන කොටස සුවානාස ධර්මතාවයන් එතකොට එතන පස්ස වේදනා සංඥා සංකාර මනසිකාර කියන කොටස් වෙන වෙනම අනිත්‍ය බලන්න ඕනේද සුවානාස තමන්ගේ රූපය ගත්තොත් එහෙම උදාහරණයක් වශයෙන් පින්වන්ත මහත්මයා අපිට කොහොමත් පස්සේ හඳුනා ගන්න පුළුවන් වුණාට තේරුම් ගන්න පුළුවන් වුණාට පස්ස වේදනා ඒ වගේම අනිකුත් චෛසික ධර්ම ඔක්කොම ගත්තාම දැන් ওই සූත්‍ර ක්‍රමයට ওই නම් ටික කිව්වේ සූත්‍ර ක්‍රමයට කිව්වට ඔතන අභිධර්ම ක්‍රමයට ගත්තාම ධර්මතා ගොඩක්නේ එතකොට මේ සිතින් සිතේ හැටියට වෙන වෙනම ධර්මතා එනවානේ ඒ හැම ධර්මතාවයක්ම මේ හැම මොහොතකම හටගත්ත ගමන්ම නැතිව යනවා ඒ වුණාට අපිට සමහර ධර්මතා ඒ වෙලාවට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඥාන සම්පයුක්තව කටයුතු කරනකොට එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් නේද? බැහැමගත උනහම ඇත්තටම යාගේ භාවනාව වැඩෙනවා නම්. කවුද කතා කරන්නේ? ප්‍රශ්නයක් ඇහුවද නැත්නම් මේ මට ඒක තේරුන්නේ නැහැ මේ මම හිතන්නේ වෙනස් දෙයක් වෙන්නේ නැත් නේද? ඒ වෙන දෙයක් සවනංශ. හොඳයි. <laughs> පින්වත්නි අපේ පින්වත් මහත්මයා අහපු ප්‍රශ්නේදී නිරන්තරයෙන්ම අපි නාම රූප ධර්මතා කිව්වහම එක හිතක ඇතිවන නාම ධර්ම ඔක්කොම එකපාර හිතට ග්‍රහණය කර ගන්න බෑ. මොකද අපිට මේ නාම රූප ධර්ම කියන්නේ හිතන හිතනවට වඩා මහා දැවැන්ත වේගයකින් ඇතුව නැතුව යන ධර්ම. ඒව ඇතුව නැතුව යන මොහොතේ අපිට දකින්න තරම් අපේ අපි දිනු නැහැ. මොකද ඊ තරමටම ඒව ඉතා වේගෙන් ඇතුව නැතුව යනවා. හැබැයි අපිට ගම් වතුරක් ගියාට පස්සේ සලකුණු දකින්න පුළුවන්නේ. ලැබුගින්නක් ගියාට පස්සේ අපිට පාරවල් ටික පේනවා. මේක ගිනිගත්තේ කොටස් පේනවා. ගම් වතුරක දුනත් විනාශලා ගිය කොටස් පේනවා. ඒ වගේ අපි දි รา තත්ත්වයට පත්වන කාරණා එක්ක වෙනස් වුණු කවුණුත් එක්ක අපිට යම් කාරණා ගොඩක් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. සූත්‍ර ක්‍රමයට වගේම අභිධර්ම ක්‍රමයට දැනගෙන සියලුම නාම රූප ධර්මයන්ගේ හැම මොහොතකම සිද්ධවන අනිත්‍ය දුක්ඛ අනාත්ම தත්ත්වය තමයි අවබෝධ කරගන්න කටයුතු කරන්න ඕන. පැහැදිලිද? ඒක තව පැහැදිලි නැත්නම් අහන්න. පැහැදිලි සවනස් මගේ ඇහුවේ එතකොට අර මේ මං දැන් හැමතිස්සෙම අපි මම මම කියන මම මගේ ආත්මය කියන එකනේ තියෙන්නේ සවනස් එතන ඒක නැති කරගන්නේ කොහොමද සවනස් දැන් ඒ කොටස ඕපින්වන්ත මහත්මයා මම කියලා ආත්මය කියලා සත්‍යය කියලා පුද්ගලයේ කියලා නැත්තම් මමත්වයේ කියලා අරගෙන ඉන්න හිතලුව නැත්තම් මේ මනස්ගතේ නැත්තම් මේ මිත්‍යා දෘෂ්ටිය නැති කරගන්න පුළුවන් වෙන්නේ ඔය පින්වතුන් විසින් ප්‍රඥාවම දිනු කරගත්තොත් ඒකට නිතරම යෝනිසෝ මනසකාරයෙන් ඉන්න. රූප හේතුන්ගෙන් හටගන්න ධර්මතාවම දකිමින් ඒ ධර්මතාවයන්ගෙන් හටගන්න ඒ රූප ධර්මවල තිලක්ෂණයම දකින්න. ඒ වගේම නාම ධර්මවල නාම ධර්ම හේතුන්ගෙන් හටගන්න ධර්මතාව බව දැකලා ඒක ඒකේ තිලක්ෂණයම දකින්න. යෝනිසෝ මනසිකාරීම කටයුතු කරන්න නුවණින්ම විමසා බලන්න නුවණින් විමසා බලමින් ඒ ධර්මතාවයන්ගේ උත්පත්ති පැවැත්ම සහ නැතිව යෑම ආදී සියලු ස්වභාවයන් නුවණට හසු කරගන්නකොට ආත්මය කියලා හිතපු දේ බොරුවක් බව මම කියලා හිතපු දේ වැරදි දෘෂ්ටියක් බව සත්‍යයේ පුද්ගලයෙක් කියලා හිතපු දේ හිතලුවක් බව තීරණ පටන් ගන්නා විතරක් නෙමෙයි හොඳටම හසු වෙනවා වැටෙන්න පටන් ගන්නවා මේ නාම රූපවල ක්‍රියාවලිය ඉතින්දි දියුණු වීගෙන එන්නේ සතර සතිපට්ඨානයේ සතර ඉද්ධිපාදයේ සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය පංච ඉන්ද්‍රිය පංච බල බොච්චංග ධර්මහත ආර්ය අෂ්ටාංගික මාර්ග අංගාට කියන මේ ධර්මතා ටික කුසලයෝ දියුණු වෙනවා ඥානීය දියුණු වෙනවා නුවණ මුහු පුරා යනවා චිත්ත සංතතිය තුළ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදී වැඩෙන හින්දා නිරන්තරයෙන්ම ඥානාන්විතවම කටයුතු කරන්න පෙළඹෙනවා වෙනදා ඇසට රූපයක් හමු වෙනකොටම චිත්තසංතතියේ පල්ලෙවි උමතුවෙන් වගේ තිබ්බ කාමයේ මතුවන තත්ත්වයක් තිබ්බානම් දැන් ඇසට රූපයක් හමු වෙනකොටම ඉන්ද්‍රිය සංවරයේ හින්දා කාමයේ වෙනුවට ඥානීය වර්ධනය වෙනවා යෝනිසෝ මනසිකාරයෙන් හිතේ හින්දා හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාවලිය වැටෙන්න පටන් ගන්නවා හිත පිරිසුදු වෙනවා ප්‍රසන්න වෙනවා පැහැපත් වෙනවා ඒක වෙනදා අකුසල සිතක් බවට පරිවර්තනය වෙද්දී දැන් මේ ඥාන සම්පයුක්ත කුසල සිත් බවට පරිවර්තනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි ස්වාමහන්ස බොහොම පිං. උදා පැහැදිලි. ඔව් පින්වත් රසික මහත්මිය අහන්න හැදුවා නේද ප්‍රශ්නයක් කීපක් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි මේ විදර්ශනාව කරගෙන යනකොට නාම අන්තිමට නාම කොටස පමණයි කියලා තේරෙන අවස්ථාවේදී ඒ නාම කොටස තුලත් වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාත්මක වෙනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක අනිත්‍ය වශයෙන් බලන්නේ කොහොමද? නෑ අහපුව පොඩ්ඩක් මට කියන්න මහත්මිය. දැන් ස්වාමීන් වහන්සේ විදර්ශනාව කරගෙන යනකොට මේ අවසානයේ නාම රූප විතරයි කියලා අපිට අවබෝධ වෙනවන්නේ ස්වාමීන් වහන්සේ හැම අරමුණකම ඊට පස්සේ ඒකිනුත් නාම කොටස විතරයි කියලා අවබෝධ වෙනවා ඊට පස්සේ. ඉතරක් තියෙන නාම රූපවලත් අන්තිමට තියෙන චිත්තචෛතසිකයක් තමයි කියන එක අවබෝධ වෙනවා. නාම කොටසත් විතරක් නාම කොටස විතරයි රූප කොටස නැතුව. රූප කොටස කියන්නේ නාම කොටසම ඒ කියන්නේ චිත්තචෛතසිකයක්ම කියන එක. ඒක නිවැරදිද ස්වාමීන් වහන්සේ? පින්වන්ත මහත්මිය එතනදී ඒක මෙන්න මේ විදිහට තේරුම් ගන්න වෙනවා. මොකද රූපයෙන් නාමයක් නාමයෙන් රූපයත් අපිට වෙන් කරගන්න බෑ. අපිට වෙන් වෙන්ව දැනගන්න පුළුවන් තීරුම් ගන්න පුළුවන් ඒ වුණාට රූපයේ හැම මොහොතකම නාමයට පත්‍ය ධර්මයක් වෙනවා නාමයේ හැම මොහොතකම රූපයට පත්‍ය ධර්මයක් වෙනවා උදාහරණයකට චක්කු ප්‍රසාද රූපයේ පමණයි චක්කු විඥානයේ ඇති වෙන්නේ ඒ චක්කු විඥානයේ යෙදෙන්නේ සබචිත සාධාන චෛතසික ආදිය. එතකොට හේතු යෙදෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම රූපය ඒ විඥාන වේදනා සංඥා සංකාර කියන ඒ ධර්ම වලටපත් වෙලා ඒ වගේම ඒ මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා රූපයටපත් වෙලා අනිත් හැම ආයතන ભેදයකින් එහෙමයි. එතකොට අපිට නාම ධර්මයෝ රූප ධර්මයෝ වින් වින් වශයෙන් අන්තිමට මේ විතරේ අනිත්‍ය ආදී විදිහට ගන්න බෑ. නාම ධර්මයෝ රූප ධර්මයෝ දෙකම එකට ගන්න වෙනවා. දෙකම එකට ගද්දී අවසානයේදී ත්‍රිභූමික සංස්කාර විදිහටම මහ විශාල පරාසයකට විහිදලා යනවා මේ ස්කන්ධ ධර්මයෝ මේ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මයෝ විශේෂයෙන්ම පුරීජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසීවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආදී විදිහට වගේම හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර සමානන්තර පච්චයෝ ආදී විදිහටත් මේ නාම රූප ධර්මවල එකිනෙක සම්බන්ධ වැඩපිළිවෙලක් තියෙනවා ඒක නිසා ඇති ලක්ෂණයට නන්වාදී සියලුම නාම රූප ධර්මයෝ අරගෙන ත්‍රිභූමික නාම රූප සංස්කාර ධර්මයෝ සියලුම සංස්කාර වශයෙන් අරගෙන අවසානයේදී විදර්ශනාම දියුණු කරගෙන ඉදිරියට යන්න බොහොම හොඳයි ප්‍රශ්නේ අපිට. අසංහන්සේ තව පොඩි ගැටලුවක් මට දෙනවා එතන. දැන් ඒ නාම රූප ඒ විදිහට විදර්ශනා කරගෙන යනකොට ස්වාමින්වහන්සේ දැන් අපි රූප කාණ්ඩය ගත්තාම ඒක අරම ඛණ්ඩණය කරලා ඛණ්ඩණය කරලා බලපුවාම ඒකත් අන්තිමට චිත්තචෛතසිකයක් හැටියට දකින්න බැරිද අපිට? ඒ පින්වන්ත මහත්මිය රූප ඛණ්ඩණය කරගෙන ඛණ්ඩණය කරගෙන යනකොට චිත්තචෛතසික විදිහට කොහොමද අපි රූපය දකින්නේ අපිට පුළුවන් වෙන්නේ රූපය දකින්න ගත්ත චිත්තචෛතසිකයෝ චිත්තචෛතසික විදියට හඳුනා ගන්නනේ. ඔය ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ රූපය කියන එකත් සිතුවිල්ලක් නෙවෙයිද? එතන ස්වාමීන් වහන්සේ මේ මහත්මිය අහන්නේ මේ අර රූපය ඇසුරු කරගෙන නාම ධර්ම පහළ වීම ගැනනේ. එතකොට ඒ රූපය හරහා ගිහිල්ලා එතන චිත්තචෛතසික දකින්න පුළුවන්ද කියන එක නේද අහන්නේ? එහෙම මාත් පොඩක් ඒක සම්බන්ධ වෙන අවසරයි. මම හිතන්නේ එතුමිය අහන්නේ මම හිතන්නේ අර එතන රූපේ තියෙන පටික සම්පංචයත් නාමයේ තියෙන අධිවචන සම්ප්‍රදායන වෙන්නත් මම හිතන්නේ අහන්නේ. ඒ දෙක පොඩක් පැහැදිලි කරගත්තා නම් හරියයි කියලා මට හිතෙනවා. මම දන්නේ මට හිතනවා. නෑ එතුමිය එතුමිය ඇහුවේ ඒක නෙමෙයි නේද? එහෙම නෙවෙයි. එතුමිය ඇහුවේ වෙනත් කරුණා. මේ මම උත්තරේ ලබා දෙන්නද? හොඳයි. හොඳයි පින්වත්නි මේක මෙහෙම තේරුම් ගන්න. පින්වන්ත මහත්මිය අපිට රූප අරමුණක් ඔස්සේ චිත්ත සංසතිය පවත්වාගෙන ඒ රූපය නෙමෙයි මෙතන නාම ධර්මමනේ කියලා බලාගෙන යද්දී අපිට නාම ධර්මයේ තේරුම් ගන්න පුළුවනි. එතනදී නාම ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වුණත් අපි දෘෂ්ටිගත වෙන්නට බෑ මෙතන තියෙන්නේ නාම ධර්ම විතරයිනේ කියලා. මොකද නාම ධර්ම විතරයිනේ කියලා දෘෂ්ටිගත වෙනකොටම අපි දැන් එහෙම දෘෂ්ටිගත වෙන්නේ හෘද වස්තු රූපේ ඇසුරේ පවතින චිත්තසංතතිය තුළ ඉඳිනි. එතකොට මේ මොහොතේ අපේ චිත්තසංතතිය රූප ධර්ම ඇසුරීම පවතිද්දී අපි විමසාගෙන ගිය ධර්මතාවයකට අදාළ කාරණාවකදී අවසානයේදී නාම ධර්මවල කියාවලියම දකින්න පුළුවන් වුණත් මේ නාම රූප ධර්මයන්ගෙන් මේ ධර්මතාව වෙන් කරගන්න බෑ. ඒක හරි. දැන් හැදිරෙනවා සාමි. හරි. පෙරවන් සත්. පෙරවන් සත්. හොඳයි පින්වත්නි එහෙමනම් අදට මම හිතන්නේ මේ ප්‍රමාණම කියලා. අද ටිකක් ගැඹුරු ධර්ම කොටස ටිකකුත් ඔය ඇත්තන්ට කියලා දුන්නා. නමුත් එකක් කියලා දෙන්න කාලය නැතුව ගියා. ලබන අඟහරුවාදයක විස්තර කරනවා. ඒ තමයි ඉරියාපත භාවනාව. පත්‍රිකාව නම් අපි පොඩි හාමුදුරුවෝ දාලා ඇත්තේ. ඉරියාපත භාවනා පත්‍රිකාව අරගෙන ওই පින්වතුන් පින්වත් ඥාත්‍යනේ කරන්නේ ලබන සතිය අඟහරුවාදා එය ඔය ඇත්තන්ට විස්තර කරලා දෙනවා. කරුණාවන්ත ගුණපර සත්පුරුෂ පින්වත්නි එහෙමනම් අපි සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. පින්වන්ත ඔය සත්පුරුෂය හැම දිනාගේම නමීමිය පාලවගේ සියලු නෑදෑයන්ට මේ පින් අනුමෝදන් වේවා කොවිඩ් වසංගත තත්ත්වයේ හිඳ ලොව පුරා වේගයෙන් මිය යමින් ඉන්න ඒ සියලුම දිනාට මිය පාදව ගිහිලා පින් බලාපොරොත්තු ඉන්න ඒ සියලුම දිනාට ඒකාන්තයේ මේ ධර්ම දානමේ පුණ්‍ය ධර්ම අනුමෝදන් වේවා පින්වත් ඔබ සියලු දෙනා නමින් මියගිය නෑදෑයින්ට මේ පින් ඒකාන්තයෙන්ම අනුමෝදන් වේවා ඒකල ඥාතීනට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම් හොතු ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට ඕනේ අල්පේසාක්‍ය මහේසාක්‍ය මහානුභාව සම්පන්න සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන දෙවියෝ පින්වන්ත ඔය ඇත්ත හැමදෙනාම රකිත්වා අදත් මේ ධර්ම දානමේ උතුම් පින්කම සඳහා දායකත්ව ලබා දුන්න අපේ අපරයකේ කන්‍යාසාර පරිහාමුදුරු ඒ වගේම අපේ අනිකුත් සියලුම සිසු ස්වාමීන් වහන්සේලා ඒ වගේම අපි මේ වැඩේ ඉන්න ආරංසේනාස් නිර්මාණය කරපු ජයලාල් මැතිතුන්ගේ සාන්තිරන්තුන් මැතිණිය දියණිය පුතණුවා ඒ වගේම අදත් ධර්ම දාන දායකත්වය දරු පින්වන්ත අපේ ධම්මේගමගේ පින්වන්ත මහත්මයා දයාබර පින්වත් සාන්තිගමගේ මහත්මිය දූතරුවා විවිධ රටවල් වල ඉඳිමින් සම්බන්ධ වූ මේ සත්පුරුෂ පුණ්‍යවන්ත මහත්ම මහත්මියන් ඔබ දූතරු පවුල් පරපුරේ සියල්ලෝම දෙවියෝ රකිත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියෝත් නිවනින් සැනසෙත්වා ඉක්ල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාචි ආකාසට්ටා චබුම්මට්ටා දේවානා ගාමහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං චිරන් රැක්කන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකම් කරුණාවන්ත ගුණබර පින්වත්නි ඇනිවලම අරමුණු කරගන්න මේ ගෝර කටක දුක්ඛිත සසර දුක් නැසා ලෝතර බුදුපසේ බුදු මහෝත්තමයන් වහන්සේලා සාන්තයි සාන්තයි සාන්තයි සුවය සුන්දරයි කියවදාල නිත්‍ය මංගල පරම සුන්දර අජරාමර උතුම් නිවනින් සැනසෙන්නට නිවන් දකින්නට මේ පින් හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදන්නේ පුඤ්ඤං තම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු ආසවක්ඛයා වහන් හෝතු මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත් පුරිසයින්ගේද සත්පුරුෂයන්ගේද පාප මිත්‍රයින්ගේද පාප මිත්‍රයින්ගේ ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබීවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරණ විදර්ශනාදී දර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිසයින්ගේද අත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේ දාති උද්ධාදී ආරි මහෝත්තමයින් ගීත ආරි මහෝත්තමයින් ගීත ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා සත්පුරුෂ පින්වත්නි ඔබට ආශිර්වාද කරන්නේ ඊට පෙර මේ කෙටි මතක් කිරීමක් කරන මේ අපේ අර දානමාන ආරණ සේනාසනයේම යමින් ඒ කැපකරුවන් විසින් උයලා සංඝරත්නයට පූජා කරමින් මේ කාර්යය පවතින්නේ අපිට වට වෙලා වගේ තියෙන දැන් වටේටත් මේ වසංගතත් පැතිලා තියෙන්නේ පහුගිය ඒ දානමාන සඳහා දායකත්වයෙන් දරුව පින්වතුන් සියලු දෙනාටම අපි මං හිතන්නේ පුණ්‍යානුමෝදනා කළා කව කාගේ හරි නමක් මගහැරලා තිබ්බොත් පින්වත්නි මේ WhatsApp කරන්න අපේ මේ දුරකථනයේට ඒ පණිවිඩයේ පුණ්‍යානුමෝදනා කරන යම් දෙයක් මගහැරලා තිබ්බොත් දැන් සත්පුරුෂ පින්වත්නි දාන දායකත්වයන් දරුව පින්වතුන් ඒ වගේම සංඝරත්නයට කුටීටි කරන කටයුත්තට සම්බන්ධ වූ පින්වතුන්ට ඒ වගේම ධර්ම දාන දානයේ කොටස් කරුව වෙලා ධර්මස්වණී කර සියලු පුණ්‍යවන්තයින්ට භාවනා වැඩු පුණ්‍යවන්ත ඔබ හැමදිනාටම අපි අපරේක පඤ්ඤාසාර පොඩි හාමුදුරු සිරිස ස්වාමීන් වහන්සේලා අපි ධම්මිකමගේ මහත්මයා සාන්තිගමගේ මහත්මිය වගේම ජයලාල් මහත්මයා සාන්ති මේ තන්තුම මහත්මිය සියලුම පුණ්‍යවන්ත ඔබ සිර සියලු දෙනාටම දූ දරු හැම දෙනාට තුනුරුවාංග සානේ නිදුක් නිරෝගී තීර්ඝාය සලපේවා අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරු ධම්මවත්තන්ති ආයුවන්‍ෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සාදු සාදු සාදු අප සියලු දෙනාම අපරස් කරගත්තා සියලු කුසල් සිරුපින් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කරමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝත්තත්වං සස්සජනමෝචං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සස්සජ අනුමෝදතේ ඕකාස ద్వාරත්තේන කතං සබ්බං කච්ඡං කවතමේ බන්තේ ඕකාස කමාමි වංශේ සස්සාදු කමාමි කමිතබ්බං ဒ ුතියම්පි ඕකාස කමාමි වංශේ සස්සාදු කමාමි කමිතබ්බං තතියම්පි ඕකාස කමාමි වංශේ කමාමි කමිතබ්බං සාදු සාදු සාදු අපසුදනම් ස්වාමීන් වහන්සේ වන්දනා කරමු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුල්ලදීන මයාලතං පස්සි තුම්වන්ති තුම්වරං सारिपुत्थारितेराणाम् आगतां पतिपात्या सद्दाशीलदयावासं बुद्धबुद्धं नमामहं साधु महात्मा මෙම පින්කම් මාලාව සිස්ත කිරීම සඳහා අප දැන් පින්කමට වැඩමව දාලා පූජ්‍යපාද තප්පවනේ රතන ස්වාමීන් වහන්සේගෙන්ද ඊට අනුග්‍රහය දක්වන්න ආ වූ අප්‍රක්‍ෂේප අඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේගෙන්ද මෙම ස්ථානයේ රත්නපුර මිනිපුර තප්පවනේ සීලුම ස්වාමීන් වහන්සේ නිසිටිනා සීලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි දයාබර සහෝදර සහෝදරියනි අද දවසේ අඟරුවාදා මේ භාවනාව ප්‍රමුඛ ස්ථානයේ තබාගෙන කරන්නා වූ මේ පින්කම් මාලාව මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ඉතාමත් පහදින් නිස්සද්ද කර ගැනීම අපේ මහත් වූ කුසල් රාශියක් නිස්සද්ද කර ගැනීමට අපට අවස්ථාව සැලසුණා. ඒ සඳහා පාදක වුණේ ඒ සඳහා මූලික වුණේ පින්වත් අපේ පූජ්‍යපාද තපෝවන්නේ රතන ස්වාමීන් වහන්සේ ඊට අනුග්‍රහ දක්වන්නා වූ තපෝවන්නේ සීල ස්වාමීන් වහන්සේලායි. තව මේ අවස්ථාවේදී අප්‍රස් කරගත් තව සීල කුසලාංශ සංසය සීල පුණ්‍යාංශ සංසය පූජ්‍යපද තපෝනි රතන ස්වාමීන් වහන්සේටත් පූජ්‍යපද අපරක්කේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ පින්කම් මාලා අපට ඉස්සිද්ධ කිරීමට අප වෙනුවෙන් ඉස්සිද්ධ කිරීමට අවසර ස්වාමීන් වහන්සේට ඒ වේලාව ලබා දෙමින් මේ කාලය කළමනාකරණය කරමින් ස්වාමීන් වහන්සේගේ රත්න ස්වාමීන් වහන්සේගේ අනිකුත් වැඩරාජකාරීන් මේ අවස්ථාව ඉස්සිද්ධ කරන්නා වූ සීලම ස්වාමීන් වහන්සේලාටත් අපි අප්‍රස් කරගත්තා මේ සීල කුසල අනුමෝදන් කර සිටමු සීලම ස්වාමීන් වහන්සේලා අපරස් කරගත්තා මේ සිල් කුසල් මේ සිල්පින් අනුමෝදන් වෙත්වා ඔබ සිල් දෙනා වහන්සේලාට පතන් අවබෝධයෙන් ඉතාමත් මෙක්මනින් නිර්වාණ සම්පත්තියම ලැබේවා සිල් දෙනාම ප්‍රාර්ථනා කර සිටිමි සාදු සාදු ඒ වගේම මේ පින්වත් සීලම ස්වාමීන් වහන්සේලා ශාසනයට පූජා කළා වූ ඒ සීලම ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් වහන්සේලා සීලම ස්වාමීන් වහන්සේලා අකුරු කරව සීලම ගුරු මෑණියෝරු සීලම ගුරු පියවරු සියලුම ගුරු ස්වාමීන් වහන්සේලා සියලුම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා මේ පින්වත් ස්වාමීන් වහන්සේලා සිල් දෙනා වහන්සේලා බලා කියා ගන්නා වූ සියලුම දායකතරකාදීන් මේ පින්කම් මාලාවට වචනයකින් හෝ සිතවිල්ලකින් හෝ අනුග්‍රහයක් පන්නා වූ සියලුම දෙනාටත් අපරස් කරගත්තා මේ සිල් කුසල් හේතු වාසනාවෙන් නිර්වාණ සප සෝය මත්පත් වේවා ප්‍රාර්ථනා කරසින් සාදු සාදු සාදු කෙටි සුළු මතක් කිරීමක් කරන්න සතුටුයි අද දවසේ බොහෝ දෙනෙක් පසුගිය පත්‍රිකා සහ ඒ වීඩියෝ දර්ශන පටගත කිරීම ඉල්ලා සිටියා. මා හිතනවා ඔබ chat line එකට ගියොත් මේ අද දවසේ කීපවතාවක් මේ සියලු